දැයි ගෞරවනීය සංගරත්නයේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තවත් අඟහරුවාදාවක් ලැබුණේ අපි සති දෙකකට කලින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරා මේ අඟහරුවාදා වෙනදා අපි කිව්වේ පටිගත කරන ධර්ම දේශනාවක් අහුම්කම් දෙන එක ඒකට බොහෝ විට අපේ ඥානාරාම අපත්‍ත්‍ය ලොකු ස්වාමීන් වහන්සේ හෝ කටුකුරුන්දේ අපත්‍ත්‍ය ස්වාමීන් වහන්සේගේ වන අපි අහගෙන හිටියේ විශේෂයෙන් පහන් කනෝ. දැන් ඒ වෙනුවට කටුකුරුගේ ස්වාමීන් වහන්සේ අද වෙනකොට මම හිතන්නේ ඔමයි දෙවෙනිදා 22 වෙනිදා අපවත් උනේ. මේ මාසේ 22 වෙනිදා වෙනකොට මාස 3ක් සපිරෙනවා. ඒ ශාන්සිය කරන ලද මේ නිවනේ නිවීම දේශනා පිළිබඳව අපි නැවත සාකච්ඡාවක් ධර්ම දේශනා මත කරගත්ත සාකච්ඡාවක පෙරදීමක් විශාල ආරාධනාවක් කිල්ලිමක් සංවිධානයක් අනුව සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි සුමාන දෙකකට ඉස්සෙල්ලා ඒක පටන් අරගත්තා දෙවෙනි එකේදී මට සම්බන්ධ වෙන්න බැරි නම් චන්ද්‍රතම හඳුරුවේ අපි ධාතුනි කුටියේ ධම්ම සුබද්ද හඳුරුවේ සම්බන්ධ වෙලා තිනවා කරලා තිනවා ඊට පස්සේ අද අපිට තියෙන්නේ තුන්වෙනි වටය තාම අපි යන්නේ පළවෙනි ධර්ම දේශනාවේ ඒ පළවෙනි ධර්ම දේශනාවම පිටු 18ක් තියෙනවා අපි දැනට හත් වෙනි පිටුව දක්වා ගමන් කරලා තියෙනවා ඉතින් අපි එතන ඉඳලා ඒ දේශනාවේ ස්වාමීන් වහන්සේ සඳහන් කරලා දැනට මුද්‍රණ ద్వාරෙන් එළියට ආපු මේ නිවනේ නිවීම පොත්පලේ ඒ පිටුව කියවලා අපි ඒක පිළිබඳව සාකච්ඡාවකට පෙළඹීමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ හඳුනා දීම කෙරුවේ අපි මේ තුන්වෙනි සාකච්ඡාවට හඳුනා දීමක් වශයෙන් මම ඉල්ලා හිටිනවා චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේගෙන් අදට සාකච්ඡාවට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 දේවතාවෙක් බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චාමි කෝ ඉමං විජටයේ ජටං කියලා. මේ ලෝකයේ පිළිබඳව කියන්න තියෙන්නේ අන්තෝ ජටා. ඇතුළතත් අවුලක්. බහිදතා පිටතත් අවුලක්. ජටාය ජටිතා පජා. මේ සත්ත්ව ප්‍රජාව එක්තරා විදියක වෙළුමකින් වෙලිලයි ඉන්නේ. තන්තං ගෝතම පුච්චාමි මා අසනවා ගෞතමයන් ඔබගෙන් කෝ ඉමං විජටයේ ජටං මේ අවුල කවුද ලිහන්නේ කියලා. මේකට බුදුපියාණන් වහන්සේ පිළිතුරු දෙනවා ගාථා තුනකින්. පළමුවෙනි ගාථාව ඊටමත් ප්‍රකටයි විසුද්ධි මාර්ගයේ මුලට ගත්තු නිසා. සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ භික්ඛු සෝ ඉමං විජටයේ ජටං කියලා. ඒ කියන්නේ යම්කිසි භික්ෂුවක් සීලයේ පිහිටලා සමාධිය ප්‍රඥාව වඩමින් කෙලෙස් තවන වීරයෙන් යුක්තව ඥානවන්තව උත්සාහ දරනවා නම් එබඳු භික්ෂුවට ඒ රහතන් වහන්සේට පුළුවන් මේ අවුල ලිහන්න කියලා. දෙවෙනි කාරණා ඒක අපි විසුද්ධි මාර්ගය පිළිබඳව හඳුන්වා දීම කරන්න අවශ්‍ය වෙන්නේ නමුත් මේ දේශනාවයි විසුද්ධි මාර්ගය සංසන්දනය කරපුවාම පැහැදිලිව පතය තේරුම් ගන්න පුළුවන් වෙනවා. ගමන් මාර්ගය තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒක අපිට මේ දෙක සංසන්දනය සානන්ද සාන්ති නැති තැනක මොකක්ද කියන්නේ උපමානයක් විදිහට සූචකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ මේ ප්‍රශ්නට උත්තරයක් වශයෙන් සර්වචාන්සේ දේශනා කරපු ගාථා තුනෙන් පළවෙනි ගාථාව විසුද්ධි මාර්ගයට ගොඩක් පාලක වෙලා තියෙනවා. ඥානানন্দ සාංශි දෙවෙනි තුන්වෙනි ගාථාවට විශේෂතාවය දීලා තියෙනවා. මේ නිසා අර විසුද්ධි මාර්ගයේ තියෙන ප්‍රායෝගික පැත්ත ඉක්මවල මේ ආධ්‍යාත්මික පැත්තට එහෙම නැත්නම් දාර්ශනික පැත්තට ඥානানন্দ සාගේ පටන් ගන්න ඉඳලම දේශනාව මෙහෙවනවා. ඒක තේනවා විසුද්ධි මාර්ගයේ තව දිගට ඉදිරියට යamak කියලා. එහෙම නැත්නම් ඒකටම දීපු විසුද්ධි මාර්ගයේ දීවර්ත කතාවක් නෙවෙයි. ඒකෙන් කරගන්න බැරි වෙච්ච යටපහුවෙච්ච කොටස් ඉදිරියට කිරීමක් කියලා. ඒකේ පේනවා ගියපාර දේශනා නැතර කරන තැනදී කුමාර ප්‍රඥාවේ පළවෙනි ප්‍රශ්නේ අතහැරලා ඥානංශාසයේ දෙවෙනි ප්‍රශ්නට. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ඒක නම කි. සබ්බේ සත්ත ආහාරක් තිබෙනවා. ඒක ඥානංශාසයේ සඳහන් කරන්නේත් නෑ, ප්‍රශ්න කියන්නේත් නෑ, උත්තර කියන්නේත් නෑ. ද්වේ නාම කි. නාමංච රූපංච. ඉතින් මේ මේ නිවන නිවීම දේශනා වලියම මේ නාම රූප දෙක තමයි ඇත්තටම ඒකට සුදුසා. ඒකට ඒ තමයි නිවනේ නිවෙන් හෙළි වෙන්නේ. ඒක හෙලි කිරීමට ඥානන්ද සාසි ගන්න අධික ප්‍රයත්න නිසා පළවෙනි ප්‍රශ්නේ අමතක කිරීමේ දෝෂය දේශනා වලියෙම තියෙනවා. ඒක ඥානන්ද සාසික පුත්‍රයෙක් ජීවිතෙත් තිබුණා. ආහාර ගැන දන්නේ නැහැ. සාමාන්‍ය බුද්ධිය නැහැ. ඉතින් ඒක මං වගේ මිනිසෙකුට මම මේ ධම්ම ජීව කතා කරන්නේ හොඳටම තේරෙනවා පොතේ ගුරෙක් වගේ කියලා. එහෙම කියන එක වැරදි නැති වුණාට පස්සේ හිතියට කිව්වනම් මගේ ඔළුව තලනවා. නමුත් ඒ ගතිය පේන්න තියෙනවා. අර මූලික සාමාන්‍ය බුද්ධිය එක්ක ඒක දන්නවා. ඒක සාමාන්‍ය කවුරුත් දන්න දෙයක් පොදු දෙයක් කියලා තේරුම් අරගෙන ඉදිරියට යනවා. ගිහිල්ලා දෙවෙනි ප්‍රශ්න ගන්න. නාම රූප. ඉතින් ඒක නිසා ඒ මේ මේ විදින විග්‍රහයේ නාම රූප පිළිබඳ දෙන විග්‍රහයේ අර පළවෙනි සරල කාටත් තේරෙන කොටස් වලින් ලෝකයාට තේරෙන උපමා සූපක ගැනීමේදී බුදුජානනාංශික තිබුණ දක්ෂකම එනනම් මේ හුඟක් වෙලාට ඒක ටිකක් වැඩිපුර වගේ ගිහිලා තියෙනවා අටුවාවේ අන්නේ ගුණයෙන් වෙනස් ගුණයක් ඥානසාන්තික දේශනාවල පේන්න තියෙනවා පෙනුනට ඕෆ් ග්‍රවුන්ඩ් පොළවෙන් උඩ ඉඳලා පටන් අරගන්න ගතියක් තියෙනවා මොකද මේ බුදුජානනාංශයේ පුට්ටපාද සූත්‍රය ගත්තොත් මේ ඥානන්ද සාංශයේ අපේ ඉදිරිපත් කරන නිවනේ නිවීම සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට මනෝමය අත්පටිලාභයේ සම්බන්ධ කොටස්. අර ඕලාරික අත්පටිලාභය පිළිබඳව කියලයි බුදුජානනාංශයේ මනෝමය අත්පටලාභේ උගන්වන්නේ. මොලාරික අත්පටලාභය ඊට පස්සේ තියෙන වඩා ඒක තියුණු කරපු එකක්, දියුණු කරපු එකක්. ඊට පස්සේ සංඥාමය අත්පටලාභේ. ඉතින් මේ ඕලාරික අත්පටලාභේ, මනෝමය අත්පටලාභේ, සංඥාමය අත්පටලාභේ කියලා ගන්නේ ඉංග්‍රීසියෙන් කියනවා healthy ego එකක්. අපි ළඟ තියෙන සක්කාය දිට්ඨිය කියන වැරදි සක්කාය දිට්ඨිය ඕලාරික ගොරෝසු සක්කාය දිට්ඨිය වෙනකොට ටිකක් වැරදි සක්කාය දිට්ඨියක් ගන්න. ඒ වෙනකොට ඊටත් වැඩිය ටිකක් වැඩි සක්කායිත්‍යයක් ගන්නවා. ඒ වෙනකොට ඊටත් වැඩිය ටිකක් වැඩි සක්කායිත්‍යයක් ගන්නවා. ඒ නිසා ඕලාරික සක්කායිත්‍ය නැතිකරන්න ටිකක් වැඩි සක්කායිත්‍යයක් ගැනීමේ ප්‍රතිපදාව වැරළුනොත් ඥාන සංසතියෙන් නෙවෙයි ගොඩක් පටලවන්න තියෙනවා. මේ ලෝකේ දැන ජීවත් වෙන කීප දෙනෙක් පටලවන්නේ. ඒ නිසා ඒ නිසා මේ ඕලාරික අපි ළඟ තියෙන සක්කායිත්‍ය නැති කරගන්න තව සක්කායිත්‍යයක් ඕනේ. නැතුව මේක අයින් කරන්න බෑ. ඒකට ද්වේෂ කරන්න එපා. ඒක ගන්නෙ ඇයි කියලා දැනගන්න ඕනේ මේ ගොරෝසු සක්කාය දිට්ඨිය නැති කරන්න හෙල්දි සක්කාය දිට්ඨියක් අවශ්‍යයි. ඒක බුදුජාණන් වහන්සේ අර්ථකථන දෙන්නේ ඕලාරික අත්පටිලාභෝ කබලිකාර ආහාර භක්කෝ චාතුම් මහා භෝජිකෝ. අපි මේ කයද. මේ කයට හිත ගත්තට පස්සේ ඒක සහතික වෙනවනේ ඒක හරියනවා අපේ කයේ වේදනා කක්කුම් පිපුරුණු සැප දුක පේන්න පටන් ගන්නවා. ඒක ලොකු ලාභයක්. මොකද අපි ඒකට අර මේ ඕලාරික අත්පටිලාවේ පැත්ත කරලා. ඒ කියන්නේ ගම දොර, ගෑනු දරුවෝ ඒවම පැත්තක දාලා කය ගැන දන්නවා. මේ කයේ ඉන්නකොට තමයි නාමච්ච රූපංච වැඩගත් කයේ ඉන්නකොට තමයි අර කියන සංඥාමය අත්පටිලාවේ වැඩගත් වෙන්නේ. ඉතින් කයේ කොච්චර වෙලා භාවනා කරන්න ඕනේද? මේ ඕලාරික කය ඕලාරික අත්පටිලාභේ සංඥාවේ මනෝමය අත්පටිලාභින් ප්‍රතිස්ථාපනය වෙන්නේ ඒක තමයි බාහම ලෝකේ කියන්නේ. ඥානනං සාන්තික දේශනා පටන් ගන්න එතනින්. සමහර කට්ටිය එතන තමයි ඇවිල්ලා නැත්තේ. ඉතින් ඇවිල්ලා නැති කෙනාට දේශනාවේ තියෙනවා හරි මේක සම්පූර්ණ වෙච්ච නැති විශාල ඕජා කොටසක්. නමුත් භවනා කරන කෙනා දැනගන්න ඕන හොඳටම අර ඕලාරික අත්පැටලාවේ හොඳටම සමාදම් කරගෙන කයත් එක්ක හොඳටම යායුලා. කය ඕලාරික කය මනෝමය අත්පැටලාවේට යනකම් රූප ලෝකේ විශේෂණය කරගත්ත කෙනාට. අපි ඒක සමත භාවනාදී නම් ධ්‍යාන හතර කියලා කියනවා. පළවෙනි ධ්‍යාන හතර. ඒක විපස්සනා පැත්තෙන් ගිය කෙනාට ඥානන්ද සාංශිකේ දේශනය මී පැනිනවා. කනට මී පැණි වගේ. නමුත් කයටවත් හිත දාගන්න බැරි කයෙහි හිත මනෝමය මට්ටමට යනකම් භාවනා කරලා පදම් කරගන්න බැරි පදම් කරගත්තේ නැති කෙනාට මේක හුදු දාර්ශනික පැත්තක් විතරයි මේක හුදු ප්‍රකල්පනාවක් නේද තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ නාමංච රූපංච කියන එකෙන් ස්වාමීන් වහන්සේ දේශනා පටන් ගන්නකොට මම හිතන්නේ මම ඉස්සනට ඇවිල්ලා තිබුණේ නමුත් ඒක හරි ලොකු වෙනසක් වෙලා තිබ්බා. මොකද මේ පදාසම පාළුයි ඒ කාලේ. කියන්නේ 88. කවුරක්වත් මේක ගැන කතා කරන්නේ නැහැ. ඉතින් මේ ශාංශ මේකෙම පටන් ගන්නකොට මං හිතුවේ මේ මහායාන බුද්ධ අලංකාරය කියලා. මොකද මෙතනින් තමයි මහායාන බුද්ධාගම පටන් ගන්නේ. තේරවාදී ඉවර කරන තැන. ඉතින් ඒ නිසා ලොකු විවෘත වීමක් ඇති වුණා මේ ස්වාමීන් වහන්සේ මේ සංඝයා අතර ඉන්න මේ අදිමානසික ගුණයක් තියෙන මිනිස්සෙක් මොකද හරියට කියනවා කාරණාව. නමුත් පස්සේ මට තේරුණා මේ භාවනාවෙන් මේ මට්ටමට ආපු නැති කෙනාට උලාරි කට්ටපටිලාභේ මේ පළවෙනි ගාතාව දන්නේ නැති කෙනාට. එහෙම නැත්නම් කබලින්කාර ආහාර පරිභාහ පරිභෝජනේ දන්නේ නැති මනුස්සයාට. කරිපය පොග කරලා සජීවෝගී භාව කරතු කරන බැරි මනුස්සයාට මේක වැක්කිරුවට හරියක් නැහැ. හරි රසයි. හරි ආසයි කියවන්නේ. කියුණාට ඒකට කය සූදානම් නැහැ. නැත්නම් භාවනාවේ රූප කර්මස්ථානේ ප්‍රගුණ වෙලා නැහැ. ඉතින් ඒ ඒ ගති ටික අපි හොඳට මතක තියාගන්න අපි දේශනාවේදී බලාගෙන යන්න ඕනේ. අර මට්ටමට භාවනා නොකරපු කෙනාටත් මේ භාවනා උපදේශ ලැබෙන විදිහට ඒක නැතුව මේක කටපාඩම් කරාට මොකුත් හම් වෙන්නේ නැහැ කියන එකත් පටක් කරලා දීලා මේකෙන් ඒකට ලොකු මේ පිටිවහල් තියෙනවා. දේශනායි ස්වාංශිතෙන් සමාන නිදර්ශන උගක් උදව් වෙනවා. මේ තමන් කරන මූලික කායනුපස්සනාවට උදව් කරන්නේ. මෙන් ස්වාමීන් වහන්සේ ප්‍රകൃතියක් වශයෙන් කායන ප්‍රශ්නාවට ආධාර දීගෙන යන්නේ. ඒක මත්තමට නෙමෙයි මේ ශාන්ති පාඩම ගන්න වෙනස් පන්තියකට. දැන් දේශ මට හිතුණා සාකච්ඡාවලදී අපි දේශනාවෙන් අවුරුදු දැන් 30කට පස්සේනේ. අවුරුදු 30කට පස්සේ මේක විශාල වශයෙන් පැතිරලා තියෙනවාද? දේශනාව. ඉතින් ඊට පස්සේ අලුතෙන්ම පටන් ගන්න කෙනෙකුට අපි මේකෙන් ලැබෙන්නේ මොනවද කියන එක එහෙම නැත්නම් ඉඳ ගන්න මොකද්ද මේකෙන් හම්බෙන මේ අනුග්‍රහය. ඉඳගත්තට පස්සේ මොකීටද හිත පවත්වන්න ඕන කියන එකට මේකෙන් ලැබෙන අනුග්‍රහය. ඒ හිත පවත්වනකොට ඒ අරමුණ වෙනස් වෙගෙන යනකොට කොහොමද මේ කියන කාරණාව ආධාරයට අරගෙන නාම රූප පිළිබඳ දැනුම අරගෙන අර අරමුණ වෙනස් වීමට අනුග්‍රහ කරන්නේ. අන්න ඒ ටික මතු කරගන්න පුළුවන් වුණොත් මම හිතනවා අපි මේ කරන ඒ කියන්නේ විශේෂ කාලයක් කරන වාඩිලා කරන වැඩපිළිවෙලේ ප්‍රයෝජනයක් වෙයි කියලා. ඒක නිසා මේ ස්වාමීන් වහන්සේ මේ යේසං රාගෝච දෝසෝච අවිජ්ජාච විරාජිතා කියන දනේ නාම රූප තලින් තමයි කතාව පටන් ගන්නේ. මම මේ මෙතෙක් කියලා කියන්න උත්සාහ කරේ ඒක තේරුම් ගන්න ඒකේ නා කාම ලෝකයේ ආදීනව මේ වෙනකොට දැනගෙන තියෙන්න ඕනේ. කාමයෙන් මම හිතන එකට වැරදි නැහැ කියලා නික්මීමේ වටිනාකම තේරුම් ගන්න තියෙනවා. නික්මලා නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තාමත් කාම ලෝකයේ පටලෝ පටලෝ කාම ලෝකයේ අනානා ජීවත් වෙන ගමන් දේශනාවලියේ ලොකු ලැබයි ලාභයක් ලැබෙයි කියලා හිතනවා නම් කවුරු හරි ඒ කට්ටියගේ මුලින්ම කපලා ගන්නවා. වෙන්නේ නැහැ. ඒක ඒ මේ නාම රූප ගැන තේරුම් අරගන්න අමාරු කාම ලෝකෙ පුත්තු වෙනවා. ඒ නිසා කොච්චරක් දුරට ඒ කියන කාම ලෝකයේ හිටියත් ඒ කාම ලෝකයේ ආදීනව සහිත දෙයක් ඒ වෙනුවට බේරෙන්න තියෙන දේ කාම ලෝකේ හිටියත් ඊගේ අතහැරලා අරන් ගත වුණත් මේ කයට හිත ගන්න කොච්චර දක්ෂද කියන්නේ. උගදෙනකොට ඒ ඒ මුල් පියවර දන්නේ නැති නිසා පටන් අර ගන්නවා කල්පනා කරලා ඉවරලා ඒ සීලයක් ඕනෙත් නැහැ මොකක්වත් ඕනේ නැහැ මේ හිතලා බලලා නාම රූප වලට යන්න පුළුවන්. ඒක විශේෂයෙන් මට එවන ඊමේල් වල පේන්න තියෙනවා මේ මේ දේශන කියවල ඉවරලා ඒ පිළිබඳ විශේෂණ ප්‍රශ්න අහනවා. දවසට කොච්චර භාවනා කරද්දොත් ඉතින් භාවනා කරන්න ඕනේ නැහැ නේද? නාම රූප දෙක ගලපන්න පුළුවන් ඕන කියන්නේ. ඉතින් ගලපපට පස්සේ අන්තිමට වෙන්නේ මොකද? පොළවේ දැයි. තට්ටු හතේ හතේ බිල්ඩින් එකක් ගන්න ෆවුන්ඩේෂන් එක නැහැ. ඉතින් ඒක අපි පුළුවන් තරම් ඒ ෆවුන්ඩේෂන් එකට පටන් ගන්න ආධුනිකයෙකුට උදව් වෙන විදිහට මේ දේශනාවලිය ගෙනියමු කියන එකට මම මම යෝජනා කරනවා මේ තුන්වෙනි දවසේ අපි මේ ටික කිව්වට පස්සේ තව පීපාව මේ පරිච්ඡේදයක් කියවමු. දෙවනි ගාථාවෙන් කියවෙන්නේ යේසං රාගෝච දෝසෝච අවිජ්ජාච විරාචිතා තීනාසවා අරහන්තෝ තේසං විජිතා ජටා කියලා. මේ රහතන් වහන්සේලාගේ රාගය, ద్వේෂය සහ අවිද්‍යාව කියන මේ ධර්ම විරාජිතා. මෙතන අමුතු වචනයක් කියදෙනවා. දිගින් දිගට නොකියුවත් මෙතන කියලා තියෙන්නේ සිතින් මකා දමන ලද්දේද, සිතින් සෝදලා දමන ලද්දේද. ඉබඳු ඒ රහතන් වහන්සේලා පිළිබඳවත් කියන්න තියෙන්නේ උන්වහන්සේලා විසින් ඒ ජටාව අවුල ලිහන ලදී කියන එකයි. තුන්වෙනි ගාථාවයි මෙතන අපේ ප්‍රස්තුතයට අදාළ වන්නේ. යත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. පටිඝං රූප සංඥාච චිත්තසා සිජ්ජතේ ජටා. මෙතන කියවෙන්නේ අර පුද්ගලාදිත්‍ථාන වශයෙන් පුද්ගලයන් පිළිබඳව නොවේ. ධර්මයක් හැටියට නිර්වාණය පිළිබඳවයි මෙතන කියවෙන්නේ. යම් තැනක නාමයක් රූපයක් ඒ වගේම ප්‍රතිග්‍රහයක් රූප සංඥාවක් සම්පූර්ණයෙන්ම වලකාලනු ලැබේද උපරෝධණය වේද එතනයි ඒ ජටාව ඒ අවුල ලිහිනු ලබන්නේ කියන එකයි එතකොට මෙතනින් කියවෙන්නේ අර නාමයත් රූපයත් ඒ වගේම මෙතන කියවෙන පටිගය සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ තිබෙන හැටියට ද්වේෂය නොවේ මෙතන පටිගය කියලා කියන්නේ වෙන සිංහල වචනයක් ගත්තොත් රූප ධර්මයන් පිළිබඳව එක්තරා ගැටීමක් තිබෙනවා සමහර විට නොදැනුවත්වම වගේ යම් කිසි දෙයක හැපුණාම හැරිලා බලනවා ඒක හඳුනගන්න. ඒ වගේ දෙයක්. අපි වශයෙන් නැත කරමු. මේක මට හිතෙනවා මේ විදිහට මේ ඝාත තුනයි මේ පොට්ටපාද සූත්‍රයේ සඳහන් කරලා තියෙන අත්භව තුනයි අතර සමාන්තර ගතියක් තියෙනවා. ඥානানন্দ සාංශය දැන් දෙවෙනි ගාතාවක් කියලා ඒකෙන් පාර හදාගෙන දැන් තුන්වෙනි ගාතාවට තමයි අපි අවධානය යොමු කරන්නේ යත්ත නාමංච රූපංච අශේෂං උපරුච්චති. පටිඝං රූප සංඥාච සංඥාවද සංඥාච වෙන්නේ. එත්තා චිත්තචේ යටා. ඉතින් එතෙන්දී මේ පොඩි වෙලාවක් ගන්න ඕනේ මම අර කියූප එක තා ටිකක් විස්තර කරන්න අපිට මේ තව මේ මේ කන්ද නගින්න තව ඉනිමකක් හදාගන්න. සර්වචන්සේ දේශනා කරනවා යම් වෙලාවකට හරි කාමයේ අතහරින්න ඕනේ කියලා හිතුණා නම් නැත්නම් ගීගේ නික්මුණා නම් නැත්නම් කාය විවිකේ ලැබුණා නම් චිත්ත විවිකේ සඳහා තමන්ගේ කය මේ අරමුණක් කරගන්නේ. තමන්ගේ කය නිමිත්තක් කරගන්නේ. ඒක කියනවා කායගත සති කියලා. ඉතින් යම් වෙලාවක කාට හරි මට කයේ හිත පිහිටියයි කියලා තේරුණානේ. අන්න ඒක ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද? මම කාමීත් නෙමෙයි, කාම සංඥාවක්වත් නෙමෙයි, මගේ හිත කයේ පිහිටියා කියන එක සර්වඥාන්සේ දෙන උපමාව තමයි ඕලාරික අත්පටිලවා ලාභය, කබලින්කාර ආහාර භක්ක, සාතු මහා භූතික. එතකොට මේ කයේ තියෙන හතර මහා භූතයන් තේරෙන්න පටන් ගත්තයි කියලා කියන්නේ එයා එතකොට අර කාමී සහ කාම සංඥාවෙන් දුරු කළා කියලා බවට හොඳ නිමිත්තක් හොඳ ප්‍රත්‍යක්ෂණයක් උරගා බැලීම. නමුත් මේකට යෝගාවචර කොච්චර තරහද කියලා බලන්න. මේ කයට හිත ආපු ගමන් කයට චෝදනා කරන්න පටන් ගන්නවා කකුල රිදෙනවා දණිය රිදෙනවා දතක කියනවා බර දැනෙනවා උණුසුම දැනෙනවා කම්පන චංචල දැනෙනවා කියලා ඒ කිනා මේ අර විශාල කාමයක් සහ කාම සංඥාවක් අයින් කරන්න ගත්ත මේ රූපය දැන් ඉස්මතු වුණා. ඉස්මතු වෙච්ච ලක්ෂණ ටිකයි පේන්නේ. මේ කයේ තියෙන කාය පරිලාහේ වැටෙනවා. කාය දරතේ වැටෙනවා. මෙන්න මේකට අගේ කරන්න දන්නවා. මේ විශාල ප්‍රයත්නයක්. එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවක දියුණුවක් මේ කෙලස් අඩු තත්ත්වයක් කියලා. හොඳට අහගෙන ඉන්න කමටහන් 10ක් 15ක් සුද්ධ කරන වෙලාවේ කී දෙනෙක් මේකට ද්වේෂ කරනවද කියලා. කයට හිත ආපු ගමන් කියනවා බලන්නකෝ මේ කය නොතිබුණා නම් හොඳයි කපම් පැත්ත බරයි. දකුණු පැත්ත හැල්ලුයි. මෙහෙන් රත් වෙනවා, මෙහෙන් උණුසුම් වෙනවා, මෙහෙම කකුල විම වදිනවා, මෙන්න හුස්ම දැනෙනවා. මේ මේ දැනෙන තීරම චෝදනාවක් විදිහට ජීවත් කරනවා. ඉතින් ඒ නිසා ඉදිරි ගමනක් නැහැ. මොකද හම්බෙන ප්‍රතිඵලයත් එක්ක උරුට්ටුව. හම්බෙන උත්තරත් එක්ක ප්‍රශ්නයක් හදාගන්න. ඉතින් ඒ මේ සෞඛ්‍ය සම්පන්න අත්පටිලාභය. ඒක ඥානසංශය පස්සේ විස්තර කරනවා. මේක ලාභයක්. අත්පටිලාභය කියන්නේ manussත්ත්ව ප්‍රතිලාභයට මේ කතා කරන්නේ. manussත්ත්ව ප්‍රතිලාභය තමයි ඉඳගත් වෙලාව ඉඳගෙන ඉන්න බව දන්නවා. දන්නේ කැක්කුමක් කරා. දන්නේ පිපුරුමක් කරා. මේකට තමයි මේ බුද්ධ ඥානanse මෙතන මේ මේ මේ සඳහන් කරලා තියෙන්නේ විරාජිතා කියන වචන. මේ පොඩ්ඩක් මෙතන හයිලයිට් කරනවා ඉස්සෙල්ලා විරාජිතා ද්වේෂය සහ අවිද්‍යාව කියන මේ ධර්ම විරාජිතා මෙතන 아무තු වචනයක් කියදෙනවා. අර කයේ දැනෙන දෙයක් ස්වභාවයෙන් නම් අගය කරන්න බෑ. මේකේ දාඩිය ගඳයි කඳුළු ගලනවා සෙම ගලනවා බරයි ඔක්කොම. නමුත් මේකෙන් අදහස් කරන්නේ කාමේ නෑ හිත. දැන් තියෙන්නේ ඕලාරික අට්ටපත්ලාවේ. මේක රංජනීය කරන්න බෑ. තමන්ගේ කය කවදාකවත් තමන්ට රංජනීය කරන්න බෑ. තමන්ට පිරිමේකට රංජනීය කරන්න ගෑණියක් ඕන. එක්කෝ සල්ලි ඕන. එක්කෝ බොණ්ඩ ඕන. එක්කෝ වෙන සුන්දර පරිසරයකට යන්න ඕන. ගෑණියෙකුට රංජනය කරනනම් තමන්ගේ කය පිරිමයක් ඉන්න ඕනේ. ඒ නැත්තම් සුඛභෝගී දේවල් ඕනේ. ඒ නිසා මේ කය පිළිබඳව දැනෙන මේ විරාජය විරාජිත භාවයට පටිගේ මේ දරතේ කියලා බුදුන්සේ පාවිච්චි කරනවා. ඔලා ඔලා පොටපාද සූත්‍රය. පරිලාහය කියලා සඳහන් කරලා තියෙනවා. දාහය කියලා සඳහන් කරලා තියෙනවා. එහෙම නැත්තම් අපි අසහනය කියලා එකක් පාවිච්චි කරන්නේ. ආතතිය කියලා. ඔය ශරීරයේ ආතතිය දැනෙනකොටම කච්චි බේකෝ. මේ මේ භාවනා කරලා භාවනා කරන්න විකටට ඒක දැනෙනවා. මම පාළු ගතිය, තනිකන් දෝෂ, කලුදි කලකුහර දෘෂ්ටි කියලා කියන ඌවට තමයි. භාවනා කරනකොට වැඩි වෙනවා. අනිවාර්යයෙන්ම කලු කුමාරි දිෂ්ටියක් තියෙනවා. ඒක ආවට පස්සේ මෙන්න කට්ටිය යනවා අප නූල් වෙන් කරන්න. මෙන්න කට්ටිය යනවා පිළිත් නූල් ගැට ගන්න. මේ විරාජිතයයි පතු වෙලා තියෙන්නේ එහෙම නැත්නම් ඒකට කියනවා මාර්ලාවට ධර්ත පරිලාහ කියලා කියනවා විරංජනීය කියලා වචන තියෙනවා. ඒ විරංජනේ වීම තමයි මේ නිබ්බිදා කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. භාවනා කරන කාටද කම්මැලිකම ඇවිල්ලා නැති කියලා අහන්නේ. එපා වීම ඇවිල්ලා නැති කියන්නේ. අයියෝ මුස්පින්තුව රෑ යන්න හිතෙනවා. මේක භාවනාවේදී වුණා කියලා. මේක භාවනාවේ සැලපෙච්ච ලාභයක් කියලා තේරුම් ගත්ත දවසේ ඌට අනිවාර්යෙන් පාර පෑනවා. නිසා හොඳට මතක තියාගන්න ඕනේ මේ ඥානන්ද සාංශය කියන මේ තුන්වෙනි ගාථාර්ථයට ගන්න මැද තියෙන ඉනිමන් තට්ටු දෙකක් තියෙනවා. එකක් තමයි ඕලාරික අත්තමතිලා. කයට හිත ගියා. ඇස් දෙක වහගෙන මම දැන් ඉඳගෙන ඉන්න කයේ හිත තියෙන, හිටගෙන ඉන්න කයේ හිත තියෙන කියලා දන්නවනේ. ඉතින් අනිවාර්යයෙන් මාර්ග ඥානේ පළවෙනි මාර්ග ඥානෙටපත් වෙනවා. ඒ කියන්නේ මාර්ග ඥානෙටපත් වෙනවා. කිසි කෙනෙක් ඒක පිළිගන්න කැමති නැහැ. කමඨහන් සුද්ධ කරන මම පුළුවන් තරම් මමට මට වැරදිලාද කියලාත් හිතෙනවා මට. එimhe හැම කිනාම කයට හිත ගාව ගොන් චෝදනාවක් නෙදාන්නේ. මට නිින්දයක් නැහැ, මට බමන ගතියක් එනවා, මට කම්මැලි, මට නීරසයි, කම්පන චංචල පුතුරු ආශාසිකෝ දැනෙන්නේ ප්‍රසවාසය දැනෙන්නේ ඒ චෝදනාවල අයිස්තුවම මේක දැම්මොත් ඒ භාවනා ප්‍රතිඵලයක් කියලා. මේ විරාගයේ ලක්ෂණ ටික කියලා. ධර්තයේ ලක්ෂණ ටික. මේකට ප්‍රේම කරපං. මේකට ආදරය කරපං එසකට උඹට කාමේ නැහැ කාම සංඥාව නැහැ මේ රූපේ දැනෙනවා ඒකදී ප්‍රේම කරපු ගමන් දෙවෙනි ගාතාවට යනවා දෙවෙනි ගාතාව කියලා කියන්නේ මනෝමය අත්පැටලාවේ සබ්බංග පච්ඡංග සමංගී අහීනේන්ද්‍රිය ෆොටෝ එක නෙමෙයි දැන් පෙන්වන්නේ නෙගටිව් එක. අර ලස්සන තිබුණු කලර් ෆොටෝ එකේ නෙගටිව් එක පෙන්වනවා. අංගපසංග ඔක්කොම තියෙනවා. හීනේන්ද්‍රියක් නෑ. නමුත් බැලුවහම සීමා මරියාදාවල් නෑ. මම භාවනා කරන ආශාසය කෙලවර ප්‍රසවාසයත් එක්ක පැටලෙනවා. ප්‍රසවාසය කෙලවර ආශාසයත් එක්ක පැටලෙනවා. දැන් මෙතන දකුණු කකුල රිදෙනවා කියලා හොඳට බැලුවොත් රිදීමේ කෙලවරක් තියෙනවද කියලා බලන වේදනාවේ කෙලවර අංශය මේ මම නොවන කොටස නෑ. වේදනාවක් කියනවා බලාකුලක් වගේ. වේදනාවක් නැත්තඳ හිත දාලා බලන කකුල දකුණු කකුල රිදෙනවා නම් දකුණු කකුල හිත දාගෙන එතන වේදනාවක් නෑ හැබැයි කිසි සීමාවක් නෑ. දැන් ඔළුවක කියනවා. ඔළුව කියන්නේ මොකද්ද සීමාව? සීමාව නෑ. ඒකට මනෝමයයි. ඉතින් මේක තමයි මේ গুপ্ত විද්‍යාව කියලා මනෝ කාය මනෝ කාය කියලා උකට දාගත්තා. මනෝ කායෙන් ගමන් කරන්න පටන් ගත්තා. කුණ්ඩලිනී ශක්තිය වලට යන්න පටන් ගත්තා. මේ විස්තර පිළිබඳව හින්දු පොත් කියෙව්වා. මේ පිළිබඳව තියෙන මහායාන පොත් කියෙව්වා. මේ බුදුජානනාංශයේ විස්තර කරලා තියෙන මනෝමය අත්පටිලාභය ඒක මේ භාවනාදී ඉන්න ඕන එකක්. Tamanne පිස්සුද නැද්ද කියලා බලන්න. Tamanne මේ මේ කය අඩේකට කුණ්‍යකට ගන්න පුළුවන්ද කියලා බලන්න කයට හිත දාලා කය බොඳ වෙන්න අරින්නවා. කය තියාර වෙන්න ගන්න ෆොටෝ එක පෙන්නලා නෙගටිව් එක පෙන්නනවා. ඒකම තමයි යෝකෙන් ඩෙවලොප් කරන්න පුළුවන් ඕන වෙලාවක ෆොටෝ එකක්. හැබැයි Tamanne බෑ ස්ටුඩියෝ එකට යන්න. දැන් නම් පුළුවන් කම්පියුටර් එකේ කරපෑයි. ඉතින් අපි නිතරම කරන්නේ ෆොටෝ එක ඩෙවලොප් කර කර ඉන්න එකනේ. එයා ඉන්නේ භාවනා ලෝකේ තමයි. හැබැයි කවදාකවත් නෙගටිව් එකට යන්න කැමති නෑ. එයා කැමති නැහැ මේ මනෝමය අත්පටිලාභයට යන්න. ඒක හෙල්දි ඊගෝ එකක් විදිහට බාර ගන්න කැමති නැහැ. ඕලාරික අත්පටිලාභයට ගෙවම් කරන්න නම් මනෝමය අත්පටිලාභේ මතුවෙනකොට ඒකට සාදර වෙන්න ඕනේ. බුදුගුණ තව වැඩි කරගන්න, සද්ධා වැඩි කරගන්න. සත්‍ය හොඳට වැඩි කරගන්න. සීලේ තියාගෙන ඉන්න බව දැනගන්න. ආන එතෙන් ගියාට පස්සේ තේරෙනවා මේ මනෝමය අත්පටිලාභයට ගියාට පස්සේ manussත්වයේ අතිමාන තත්ත්වයට යන්න පුහුණු කළා. ඒතකොට කයේ පාව දෙන්න ලෑස්ති. මේ කයේ නෙගටිව් එක අතේ තියෙනවා. ඕනනම් ඩෙවලොප් කරලා ඇප් දෙක කරලා අත ගාලා බලන්න පුළුවන් පාස් 32ම තියෙනවා කියලා. උගවදිනේ කරන්නේ ඒක තමයි. අයියෙන් හුස්ම ගන්න බන්න හුස්ම ටික තියෙනවාද නිින්ද ගිහිල්ලාද මේ පැත්තක් ඇත්තටම නැති වෙලාද පැත්තක් ඇත්තටම බර වෙලාද ආන්නේ ටික තීරුම් අරගන්න ගන්න උත්සාහය තියෙනවා අපි අර ඕලාරික අත්පත්ලාභයයි මනෝමය අත්පත්ලාභය නැත්නම් ඕලාරික අත්පත්ලාභයට කැමැති මනෝමය අත්පත්ලාභයට ටිකක් බයයි කාමයට එක්ක ගන්නකොට කාමයට කැමති ඕලාරිකත්ව ප්‍රතිලාභයට ටිකක් බයයි. ඒ නිසා කාමයට ඇහැරලා ඕලාරිකත්ව ප්‍රතිලාභයට අරගෙන ඒ කියන්නේ කබලින්කාර ආහාර තියෙන කය තීරුම් අරගෙන ඒක භාවනා කරලා ඒක මනෝමය බවටපත් කරගත්තට පස්සේ අපිට තේරෙනවා මේ මෙතන මයංග ඉඳගෙන ඉන්න මනුස්සයාගේ මනෝමය අත්පත්ලාභය මගේ අත්පත්ලාභය දෙක මේකයි. ඒක සීමාවක් නැහැ. හිතාගෙන ඉන්නවා කකුල රිදෙනවා කියලා. රිදෙන එකේ මරියාදාව පේනවද කියලා බලන්න. කකුල අනෙක් පැත්තට දාලා බලන්න රිදෙන්නේ නැති එකේ සීමාවල් පේනවද කියලා පේන්නේ එතකොට අත ගාලා බලන්න හිතනවා. ඇත්තටම කෝඹි දෝනවද නැත්නම් කෝඹියක් වගේද? මොකද මේ ස්නායු කෙලවර රගලන්න පටන් ගත්තොත් පැහැදිලිව කෝඹියක් දෝනවා. බලනකොට කෝඹියක් නැහැ. මේ සමහර වෙලාවට ඇත්තටම කූඩල්ලෙක් කනවා හිතන. නෑ නෑ මොකෙක්වත් නෑ කියලා බලහින්ද බලනකොට හොදි ගන්නකොටයි තේරෙන්නේ ඒකට තියෙන්නේ මේ ශරීර කුඩල කෑවත් එකයි නැතත් එකයි මේ හැටි. මනෝමය. මේක මනෝමය. එතනින් ගියාට පස්සේ මෙයාට මේ කියන විදිහේ ගැඹුරක් තේරෙන්නේ මේ නාම රූප වශයෙන් වටහෙන දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ මනෝමය මට්ටමට ගියාට පස්සේ. එතෙන්දී ලස්සන පරීක්ෂාවක් සිද්ධ වෙනවා. කායික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය දෙක පිළිබඳව යෝගාවචරයගේ දැම මිනිලක් ඇති වෙනවා. ඉන් එහාට කෙනාට විතරයි ඔය සංඥාමය අත්පත්ලාභයේ පිළිබඳව මේ පරීක්ෂණයට සුදුසුකම් ලැබෙන්නේ. උගව දෙනෙක් එතෙන්ට යනකොට බයයි මේ කය වෙන වෙනකොට. කය කියලා හිතානින් එක කම්පටන් සංකල වෙනකොට වැඳගරද වැඳ වැඳ ෆාස්ට් රිවර්ස් එකට දාගන්න. ෆාස්ට් ෆෝවර්ඩ් එක. 10 ආයෙත් අත් දෙකරලා කකුල් දෙක දිගහැරලා බල බලනවා ආයෙත් අර ගෙන්නාපු කෑලි සෙට් එක තියනවාද කියලා. ඉතින් ඒසතාවකාලික භාවනා කරන එක හොඳයි. ආව උදගන්න තමන්ගේ කායට යන්න පුළුවන් නේ. දැන් පැවිදි වුණාට පස්සේ යන්නත් බැරි දැන්. දැන් එතකොට බැඳලානේ. ඉතරාගේ එකක් නෙමෙයි තියෙන්නේ. අන්න ඒ නිසා මේ ඥානන්ද සාංශයේ දෙවෙනි ගාථාවට තුන්වෙනි ගාථාවට අවධානය යොමු කරන එකේ තියෙන අත නෑර යායුතු කැලලා තියෙනවා මේ පළවෙනි ගාථාවේ කියන කොටස් දක්ෂ වෙච්ච එකනාට ඒක පිළිබඳව යම් ප්‍රමාණික පරිච්ඡයක් ඇති කරපේ කරන තමයි දෙවෙනි ගාතාව දේශනාවේ. එතන කියන්නේ මනෝමය අත්පත්ලාභය. ඊට පස්සේ සංඥාමය අත්පත්ලාභයට යනවා. මේ ඔක්කොම හුදු නමක් විතරයි. මේවා නම් කරේ නැත්නම් මේ එන්නේ කියක්කුඳ පිපුරුඳ කූඹියේද සමනලයේද කියලා නම් කරනතෝ බලහනින්ද මේ හැම කොකිත වෙලා තියෙනවා. කය කොකිත වෙලා තියෙනවා නමක් නොකර හිටියොත් අපේ ගොජේ කියලා දානවා. ඉතින් ගොජේ ඉතින් කොච්චර නරනවා. ඕකට හැඩයක් ආකාරයක් නැහැ. ඉතින් නම් කරවු ගම කතන්දර ගෙතෙනවා. ඉතින් ඒක තුන්වෙනි එකේ තුන්වෙනි කතාව පෙන්නනවා. යත් නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. ඒ නාම රූප සම්පූර්ණ පටිගියත් රූප සංඥාවක් නම් වලට රූප වලට නම් දාන්න එපා. මේක කූඹියෙක්ද මේක මැස්සෙක්ද මේක වැස්සද මේක මොකක්වත් නැහැ මේ නලියන ගතිය. ස්වභාවේ නම අයින් කරපු ගමන් පටිගිය නැති නෑ. පටිගියකින් ගැටුම නැහැ. කතන්දර ගිතිල්ල නැහැ. එකක් ඇවිල්ලා නම දාන්න ඉස්සලා එක්ම නැති වෙලා යනවා. ඒකට ඉන්න බෑ අර ඕලාරිකත්ව ප්‍රතිලාභේ මනෝමයත්ව ප්‍රතිලාභේ කියන දේවල් තේරුම් ගත්තේ නැති හෝ භාවනාවෙන් එතෙදි ගිය නැති කෙනාට එයාට වෙන්නේ මේ ඉඳගෙන හිටපු පෝරකේ ලෑල්ල අයින් කෙරුවා. ඔබ පාඩ බක්කල නැතිලා. ඉතින් ඒක හොඳම වැඩේ කාට හරි පිස්සු තියනවාද කියලා චෙක් කරන්න. භාවනා කරන දාපු ගමන් වතුරකින් තල්ලු කරෝ වගේ හබබ්බබක් ගාලා මේන් බබුලු දාලා මැරලා යනවා. ඒක නිකන් අඩුවන කාමයක් අතාරින්න ලෑස්ති නැහැ. හරියට අතාරින්න ලෑස්තිත් නැහැ. ඒ විදිහට ඊට වෙදි කෙඹුරක් අතාරින්න අතහැරෙනවා. ඒක ඒ දඟකල දාපු ගමන් භාවනා සමහරුන්ට යනවා. මොනවද කුඩු ටිකක් ගහන්නෝ. භාවනා කරන්න ඕනේ නැහැ. හුද්දට අරක්කු ටිකක් බොන්න නැත්නම් හයියෙන් හුස්ම ගන්න 10 15 සැරයක් විනාඩි 10ක් විතර ඔතෙන් ගිනියදයි. ඊට පස්සේ දරණ එක නම් ප්‍රශ්නේ. භාවනාවෙන් ගෙනියන්නේ කුඩු ගහලා නෙවෙයි. භාවනා කරන පෝලා නෙවෙයි. භාවනාගෙන නේ හයියෙන් හුස්ම අරගෙන නෙවෙයි හිමීට හුස්ම අරගෙන. නමුත් අතෙන් තමයි යන්නේ. ගියාට පස්සේ ඒක දරන්න බෑ. ඒක දරන්න සෑහෙන පිනක් ඕනේ. ඒක පැහැෙන දැහැෙන භව සම්පත්තියක් ඕනේ. යා හොඳට දැනගන්න ඕනේ කය පරිහරණය කරන්න හැදී. එයා දැනගන්න ඕනේ කය හොඳට බලනකොට විපරිණාම වෙනකොට මේක මනෝමය පැත්තට යනවා. තවත් විපරිණාම වලට සංඥා බවටපත් වෙනවා. ඒක කවුරු කෙරුවත් වෙන දෙයක්. මේ තියෙන කවුරක්වත් නැහැ මං හිතන්නේ ඒක අත්‍යවම නැති නමුත් මේ භාවනාවේ දිනුවා ප්‍රතිපදාවේ දිනනවා කියනට වඩා අර කයකයි ජීවිතේ තියෙන ආශාව නිසා පටිගත් රූප සංඥාවත් ඇති කරගෙන කමටහන ලියන වචන වලින් තේරෙනවා මෙයා මේකට අර්ථකථනයක් දෙන්න හදන හැටි. මේ කියන වැඩේ නතර කරලා වෙන වැඩේ බාධා කරලා ඒකට ඒක මගේ කරගන්න හදනවා. ඒකල මගේ අර්ථකථන දෙනවා. මගේ විස්තර විග්‍රහය දෙනවා. ඉතින් කමටහන් සුද්ධ කරන භාෂාවක අහගෙන ඉන්නකොට තේනවා මෙයා ගෙනියන්න හදන්නේ මේ භාවනාව යන්න දෙන්නේ නැහැ. එයා ඕන පැත්තට හරවන්න හදනවා. ඉතින් ආර කියන්නේ මේකේ හරි. ඔය හරවන්නේ කො තණ්හායි කුමාන්නේ පිටිහරා. ඒ නිසා ඒක හැර වෙන බව බලහන් ඉන්නකෝ. ඔයාමයි තීන්දුව ගත්තේ ඔයාටමයි ගවා ගන්න වෙන්නේ කවුරක්වත් දෙන්නේ නැහැ. ආපහු හැබැයි එන්න බලන්න පුළුවන් මුලට එන්න පුළුවන්. ඇවිල්ලා ආයෙ යන්න බලන්න කියන එක ඒ ටිකේ නම් ඥානදාමරගේ දිවින දේශනා ටිකේ පුදුමාකාර උපකරණ උපක්‍රම ශිල්පතියෝ. අතන මූලිකම බැහැ ගන්න කොටස් වල තියෙන අඩුපාඩු දන්නව ඇති කියන මට්ටමෙන් තමයි ඥානන් සංසය පටන් අරගන්නේ. ඒක මම ඥානද සංසය වගේ කෙනෙකුට දෙන කරන චෝදනාව තමයි සාමාන්‍ය බුද්ධිය නෑ. සාමාන්‍ය බුද්ධියට ආමන්ත්‍රණය කරන්නේ. දුවරම දන්න කෙනාගේ මට්ටමින් යන්නේ. ඒක ගොඩක් හිගයක් තිබුණ එකක් අඩුපාඩු සිද්ධ වුණා. මොකද භාවනා කරන එක නම් තමන්ගේ ජීවිතයට ආරූඪ කරගන්නකොට ඒකට සුදුසුකම් ලැබෙන එක. මේ කාමයෙන් අංවි අයින් වෙන්න තියෙන කැමැත්ත මයි මේ කයට ඇතිවීමට සහ කයින් පිටවීමේදී අපිට විකෘති ඇති කරන්නේ. කයින් කියන ඕලාරිකත්ව භාවයෙන් මනෝමයත්ව ප්‍රතිලාභයට ඇතුල්වීමට සහ එයින් පිටවීමට බාධා කරන්නේ කාමයමයි. කාමෙම තියෙන හේවණල්ල. ඊට පස්සේ මනෝමය ඉඳලා සංඥාමය පැත්තට යන්න හෝ සංඥාවෙන් නිකුත් වෙන්නත් ඕක බලපාන. ඉතින් නිසා මේ එන ඉද්දින ඉද්දිල්ලෙන් කොකිත වෙන කොකිත විල්ලෙන් ආපහු ගිහිල්ලා මම කාමයේ කොතනද බැඳිලා තියෙන්නේ කියලා දැනගන්න එක ආපත්‍ය කුසලතාච ආපත්‍ය උත්ථාන කුසලතාච කියලා තමන්ගේ වැරද්ද අල්ලගෙන ඉන්නේ. ඒකට කර්මස්ථානතරට උදව් කරන්න පුළුවන්. එයා කියනවා මට මෙතන ඊට පස්සේ මේ දේ කරාම මේ දේ කරන්න හිතුණා. ආ එතකොට අල්ල ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. ඒකට නම් මේකෙදි විශාල උපකරණ තෝලියක් විශාල ශිල්ප රාශියක් ඥානසංශ ගෙනත් දෙනවා. ඉතින් අපි තව ටිකක් කියමු නැත්නම් මම විතරයි කතා කරන්නේ. එතකොට ලෝකයාට ඇස් තිබුණට බුදු පියාණන් වහන්සේගේ වචනේ හැටියට ධර්ම ශක්තිශේවත් වැයෙනකම් ලෝකයා අන්ධයි. එතකොට මේ හැපෙන හැපෙන එක හැපෙන හැපෙන දෙය ඒ හැපීමෙන්මයි හඳුනන්නේ. පටිඝං රූප සංඥාච ගැටීමකුත් ඒ ගැටීම් හඳුනා ගැනීමත් වශයෙන් ඇතිකර ගන්නා රූප සංඥාවත් මේ ගැටුනේ යම්කිසි සබුදයක උණුසුම් දෙයක බුරුල් දෙයක ආදී වශයෙන් ඒක පිළිබඳව සංඥාවක් ඇති කර ගන්නවා. මේක ඉතින් ඒ වගේම මෝඩියෝ ගණනක් සම්මත කරගත්තොත් ඒක ලෝක සම්මුතියක් සත්‍යයක්. මේක තමයි වචනය. යම්කිසි කෙනෙක් යම්කිසි දෙයක නම දන්නවා නම් ඒ තැනත්තා ඒ දේ දැනගත්ත කියන අවබෝධයකුත් එනවා. ඔන්න ඒ විදිහේ පැටලවිල්ලක් තිබෙන නිසා තමයි ලෝකයේ අවුලක් වෙලා තියෙන්නේ. මේකට මේකට මෑත ඉතිහාසයේ බටහිර ලෝකයේ තොරතුරු තාක්ෂණයත් එක්ක විශේෂයෙන්ම ඇඩ්වර්ටයිස්මන්ට් එක විශේෂ පරිශන කරන්න පටන් අරගත්තා. අපි සුපර් මාකට් එකේ බඩු ගොඩාක් තියෙන එකම සබන් ඔක්කොගෙම තියෙනවා. සබන් જાති ගොඩක් තියෙනවා. ඒ සබන් જાති අතර වැඩියෙන් මනුස්සයගේ හිත ගන්නව ගන්න, ගෑනුන්ගේ හිත ගන්නව ගන්න පිටපොත්ත කොහොමද ඉස්තුපත් කරන්නේ? ඔතන එක රැපර් එක. කොහොමද තියෙන්න ඕනේ කියලා තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ. ඔක්කොගෙම තියෙන සබන් තමයි. නමුත් ඇතුලේ නම් දාලා තිනවා ආපෝ නිකන් සබන් කියලා ඉල්ලන්න එපා. නම කියලා ඉල්ලන්න අහවල් සබන්. ඉතින් ළමේ වුණත් යන්නේ සබංගේ. එයා යන්නේ නම කියන්නේ සිගරට් ඉල්ලන්නේ තීරෝස් ඉල්ලන්නේ කායි. සිරප් ඉල්ලන්නේ බාට ඉල්ලන්නේ. මට බාට දෙයක් දෙන්න පුළුවන්. බාට ඇඩ්වර්ටයිස්මන්ට් එක දුවලා තියෙන දුර. සිගරට් කම්පැනි පැකට් එක කිසිම තැනක සිගරට් කියන වචනේ ගහලා නැහැ. තීරෝස්, ෆෝරේසස්, බ්‍රිස්ටල් දැන් අපි යන කාලේ තිබුණේ මම කියන්නේ දැන් කොහොමද දැන් තියෙනවද දන්නේ මේ තරමට මිනිස්සේ නම කියලා ඉල්ලන්න පුරුදු කරලා තියෙන්නේ මේ අපේ සුභ සිද්ධිය පිණිස බ්‍රිස්ටල් එකට ට්‍රීටෝස් එකට වැඩිය හොඳයි කියන එකනේ පුරුදු කරලා තියෙන්නේ ඒ නිසා ලක්ෂයක් ආපු කරන දුන්නාම කෝකද Taman තෝරන්නේ කියන එක තමයි ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ ඒක තමයි නම කියන්නේ මෙතන ගොඩාක් ඉන්නවා 14 කුටි ඉන්නවා 13 කුටි ඉන්නවා 12 කුටි ඉන්නවා 10 කුටි ඉන්නවා ඒ කිසි කුටුවක්වත් තේරෙන්නේ නැහැ නේද කවුද කියලා එහෙමනම් උගේ නම කියලා අහගන්න ඕනේ කුටියංගේ කිව්වට පස්සේ අමතක කරන් තමයි අපේ කුටියංග දාලා තියෙන්නේ. මොකක්ද දන්නේ. කොහේ අද 14 කුටි ඉන්න එක හෙට 13 කුටියට ගියාම ඌ මාස් වෙනවා කුටි එකයි. කුටිය නම් මේ සඳහන් කරන්නේ තියෙන දවසක් මම කියන්නේ යනකොට මම මේ සුදු මහඳු කෙනෙක් ඇවිල්ලා තවත් අමුත්තෙකුත් හිටියේ මම කියන 13 කුටියට කාල්ප කතා කරන්න කියන්නේ. අර මනුස්සයා කියන කොච්චර ලස්සන භාෂා ස්වරූපයක්ද තියෙන්නේ. 13 කුටියට කතා කරන හාමුදුර කෙනෙක් නෙමෙයි කතා කරන්නේ. කුටියංගේ මේ ධම්මනිසංචාමර කරපු වැඩේ. මේකට තියෙනවා පොතක් The Blink කියලා. පොතක් කියලා තියෙනවා. දේවල් ගොඩක් දුන්නාට පස්සේ තමන්ගේ වෙළඳ ව්‍යාපාරිකයා මේකටම අවධානය යොමු කරවන්න ඇඩ්වර්ටයිස්මන්ට් හදනවා. ඇඩ්වර්ටයිස් හැදුවට පස්සේ අපේ හිත ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එක අල්ලන්නේ අර බිස්නස් කාර්යයේ කාමයේ ළඟ ළඟ තියෙනවනේ විතරයි. ඒ මිනිස්සු දන්නා ඌටත් තියෙන කාමේ මටත් තියෙන කාමේ මිනිස්සුන්ට දේවල් ගොඩාක් දීලා මෙන්න මේක ගන්නවා ගන්න. ඇඩ්වර්ටයිස් කරන්න ඇඩ්වර්ට් කරන්න. විඥාන මානසිකාරය කියලා. මෙන්න මේ මානසිකාරය කරන එකට විතරයි නම පදාලා වෙන්නේ. අනිත් ඒවා පොදුවේ යන්නේ. අර තොගේ මේ නම තියෙනවා. වැලි ගොඩක මණිකක් තියෙනවා. මණික නිල් මණිකක්. මණික රතු කැටයක්. අනිත් ඔක්කොම වැලි. අන්න ඒ වගේ නාමකරණය කියන එක තමයි ඥාන සංජාප ගෙනියන්න හදන ඒකෙදී natural selection choice කියලා මේ පද දෙක තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ ස්වභාවික වර්ණය සහ අපි වෙන්කොට හඳුනා ගැනීම. මේ වෙන්කොට හඳුනගන්න එකෙන් මම යා කවුද කියලා පේනවා. කැම මේෂයක් ඇරලා තිබිලා ඕන එකක් කාපන් කිව්වට පස්සේ තමන් බෙදාගන්න එක තමන්ගේ රුචි අරුචිනේ. බෙදාගත්තට පස්සේ ප්ලේට් එක වල්ලා ගියදාගේ මේකට දී වැඩි ආකාරයක් මේක. මේක ප්‍රෙෂර් එක තියෙන එකයි. උ දී වැඩි ආකාරයක් කන හරියක් කන්නේ සීනේ. ඔය චුට්ටම එහෙම ඇරියානම් මැඟුල් මේසෙකට මුකුත් නැහැ පූල් දෝසි පහ පහ ගන්න. උදුට හම්බෙන්නේ නැහැ වෙන වෙලාවක. කිව් දන්න ඌටි වැඩි කාය උඩ කන්න හම්බෙලා නැහැ මගුල් මේසෙට ගිහලා කාලා එදා ඉතින් කොහොම හැදිලා මැරලම යනවා තෙල් කන්න කැමති එක කොලෙස්ටරෝල් කරා ඌ තෙල් බෙදා ගන්නවා ඉතින් තමන් බෙදා ගන්න ප්ලේට් එකෙන් තමයි තමන් කවුද කියලා තේරෙන්නේ ඒ අනුව තමයි නම කරන්නේ අපි හැම දෙයකටම නම් කරන්න යන්නේ ඔළුවට බරයි රුචි දෙයට නම දානවා නම දන්න දේ මම දාන්නවා නැත්තම් මට යාට බැඳීමක් තියෙනවා ඒක නිසා නාමකරණය නම දන්නවා නම් ඒ දේ මම දන්නවා ඒ කියන්නේ මට මොකද්දෝ සංසාරගත වෙන්නක් තියෙනවා. ඒ නැත්නම් කෙලෙස් බැඳීමක් තියෙනවා. ඒ නිසා මනුස්සයට තෝරන්න දීලා තමයි කියන්න පුළුවන් එන්නේ මිනිහා කවුද කියලා. Taman තෝරන්නේ මොකද්ද? යනවා Taman තේරෙනවා. ඒ නිසා ජිනේ කදරියන් ජානේන. කැදරට කණ්ඩ දීපන්. එකක් කන ආයති වෙන්නේ. නැහිනවා. යුදකයට කෙරුවේ එච්චරයි හඳ මහරජුරු. ඇතිවෙන්න කණ්ඩ දුන්නා රත්තරන් අර දරුවන්ගේ වල රත්තරන්ම ඉනකොට අරු බත් කාලා වැටලා ගියා. ස්මෘතාවට ඇවිල්ලා. ආදී ලෝකේ ඉන්න පෙරේතයන්ටත් ඉතර වෙලා තියෙනවා. උට දුන්නොත් එහෙම විශාල පරාසයක් උඹට ඕන දෙයක් කන්න පුළුවන් කියලා එක ගේට්ටු කස්තිලා එනවා. ඉදමත් කස්තිලා එනවා. ඒ සුචි දෙයක් හම් වෙලා තියෙනවා. අම්මා මේකටත් ඇදී ස්වර්ගයක් කොහෙද? තාවතින් ඉස්සරත් එහා මේක නිර්මාණ රතිය වාගේ. අනුන් නිර්මාණය කරපු දේ රමණීය කරන්න කැසිනෝ වලට මිනිස්සු යන හැටි. සූදු කෙලින්න යන හැටි. ගෑනුන්ට වියදම් කරන හැටි. එහෙම නැත්නම් සුඛෝභෝගී වාහන වලට වේදම් කරන්න ඇති නැව් වලට වේදම් කරන්න ඇති බලපුවාම මේ මිනිස්සුන්ගේ තියෙන තකතිරුකම කොච්චර මිනිස්සු දන්නවද බිස්නස් කාර්යය එන්න ලස්සන කියලා දෙනවා අල්ලපු ගෙදර වගේ නෙවෙයි ඔයා මෙහෙමයි මේක ගන්නකො ඉතින් අනිත් ඔක්කොම අමතක කරලා අර නාමකරණයක් දාගන්නවා මේ මගේ ඒ නිසා නාමකරණය කියලා කියන්නේම වරණයක් නම් කරන්නේම එක්ක ද්වේෂයක් එක්ක කාමයක් තියෙනවා විතරයි කාම රාගය ද්වේෂයක් නැති නාමකරණේ කෙරුවට මතක හිටින්නේ අපිට කියනවා මේ ධර්ම කිව්වට මතක හිටින්නේ කෙඹුරු ධර්ම මතක හිටින්නේ කුණු වර්පෙන් බැන්නනම් අම්මද වල ලස්සනට කුණු වර්පෙත් මතකයි කියපු තැනත් මතකයි වෙලාවත් මතකයි කටවුල් කරගෙන හිටි කියලාත් මතකයි පාලි වචන කිව්ව අයියෝව තේරෙන්නේ අපා වැළන්නේ නැහැ අපිට ඒස අපි නම් දීලා තියෙනවා නම් නම් දීලා තියෙන්නේ මම දීපු නමක් මගේ සිලෙක්ෂන් එකක් නැත්තම් මගේ වරණයක් ඒ වරණය මට බලක්වන්න බෑ. තොගයක් දුන්නාට පස්සේ එක්කෙනෙක්ගේ හිත යන එක මට බලක්වන්න බෑ. හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. ඔක්කොල්ල කෙල්ල තෝරන හැටි, එක එකන කෑම වලට අයිති කැමැති වෙන හැටි, කාර් වලට කැමැති වෙන හැටි, විනෝදාංශවල කැමැති වෙන සම්පූර්ණ කම්මං සත්‍ය විභජති. එයිදන් හීනක් පණීකතාව. ඒකෙන් හැබැයි එයාට පුළුවන් බලන්න යාට පුළුවන් මෙයා මේ යන්න ගන්න කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා කියන ඕකයි කමට අසුද්ධ කරනවා කියන්නේ. හිතට නටන්න හරිද? නැට බන්නේ කොහෙන් පණින්නේ කියලා. කෙලවට පහින්ද ඇරලා පණින තැන් බලන්න තෝරන්න එපා. හරි වැරදි කියන්න යන්න එපා. එතකොට තේරෙනවා මෙයා පණින්නේ කල් ඇතුව ලැහැත්ති කරපු එකට රිලව දන්නේ ඌට මේ අඳුරලා දෙන්නත් බෑ කියලා දෙන්නත් බෑ. රිලවට වැඩි යහපන් අපේ හිත. භාවනා කර්මස්ථාන්දි කරන්නේ කාමයේ අයින් කළා කය දෙනවා. රිල බලනවා කයේ වමටාන් මාතාවේ අඳුරගත්ත ටිකේ අලියෙනවා. කදාකත් ස්වභාවය ලිවෙන්නේ නැහැ. ස්වභාවය ලිවනම් බලන්න ඔච්චර කියලායි මේ වඳුර දුවන්නේ කැමති මේ කේල් ගහ ගන්න මේ පොල් ගහ ගන්න. ඒක බලන්නේ කරන්නේ ලියන එකනටත් තේරෙනවා. එතකොට තේිනවා ඒක කලින් ලෑස්ති කරපු එකක්. ගියාත්මේ ලියාවු රචනයකට මේ වැඩේ යන්නේ අපි ඔක හදන්න හැදුවට හදන්න හදනවට වැඩිය මේ නාමකරණයේ සිද්ධ වෙන්නේ පූර්වකෘත කර්මයක් අනුව ඒක තේරුම් ගන්න එක තමයි ඔය මනෝමය අත්පටිලාභයේදී තමන් කරන පරිශ්‍රණය. හිතට පිස්සුනට ඇඳලා පිටිය දීලා බලන කොහෙද පණින්නේ කියලා මෙයා. මොනවද නටන්න නැටිල්ල කියලා. ඒක එහෙම වැඩක් වෙන්නේ නැහැ කියලා සර්වචන්සි කියනවා. දැක්කට ඒ කටට කියන්න ඕනේ. මම ඉඳගෙන පట్టල වෙලා මොනවක්වත් කරන්නේ මෙයාට නටන්න හිතට කියනවා මම ඔබට ඕනේ නම් මේක හිටපන්. මේ හදලා තියෙන්නේ. මට ඕන නම් මේ ගේ තියෙනවා. මට ඕන නම් ඵලයක්. හැබැයි මතක තියාගන්න මම ටෝච් එක ගහනවා යන යනතෙන්ට. අතීතයට ගියා අනාගතයට ගියා නාමකරණේ යා කරගෙන යන්නේ. ඒක විතරක් ට්‍රක් එක ඇඳගත්තොත් තමයි තමන් කවුද කියලා දැනගන්න පුළුවන්. වාර්තාව කියනකොට ඕනෙකට කරතයි. මේක තමයි මේ නාමකරණය කියලා සර්ව මෙතනින් එහාට ඉස්සරහට දිගටම විස්තර කරනවා. නාමකරණය කියලා කියන්නේ ඒ අරමුණට නැමීම කියලා අත්භාව දෙනවා අදහසක්. අරමුණු රාශියක් තියෙනකොට තමන්ට ඕනේ සිලෙක්ට් කරපු එකට තෝරාගත් එකට නැති කතියක් ඇති වෙනවා. ඒක ඥාන දහමට පිළිගන්න කැමති නැහැ. ඥානදාම කරනවා එහෙම එකක් නෙවෙයි නාමය කියන්නේ හුදු නම. නමුත් නම කියලා කිසිම දෙයකට ආවේනික දෙයක් නැහැ. ඒ වෙලාවේ Taman දෙන නම. ඒක ওই බ්ලින්ක් කියන පොතේ ඒ ග්ලැඩ්බෙල් සඳහන් කරලා තියෙනවා මිනිස්සුන්ගේ හිත දුවන පැති ඇඩ්වර්ටයිස්මන්ට් කරන කට්ටිය ගන්නවා. එයා දන්නවා මේ මනුස්සයා මේ කලබල ලුකේ තියෙති වෙන මේක දුන්නොත් මේකට අදිනවා. නිසා මෙන්න මේක දැම්මොත් දේවල් කොච්චර දුන්නත් මගේ වඩුව තමයි මිනිස්සු තෝරන්නේ. ඒකද මිනිස්සු ඒකට හිත කන්ඩිෂන් කරලා තියෙන්නේ. හිට්ලර් තමයි ඉස්ලාම එක තේරුම් ගත්තේ. එයා කියලා තියෙනවා කොයි දි හරි කිසි සැරයක් දවසකට ඇහෙන්න දුන්නොත් ඒ මිනිස්සු ඒ දේ අදහන්න ගන්නවා. ඒකේ හරි වැරදි නෙවෙයි. ඇහෙන්න සලසන්න. ඒකයි ඔය රේඩියෝ එක හැදුවේ ඒකට. මේ දෙදෙට්ටම ගෙනත් යන කණේම ගහගෙන ඇතුළෙම ගහලා එකම දේ විස්තරයක් අහන්න ආයි. මූ දන්නේ ඊට පස්සේ ඒ විහිසරේ අහපු එකට කඩේට ගිහලා බඩු අරගෙන ඇවිල්ලා ගෙදර ගිහලා බලනට මේ බඩු කොහොමද ගත්තේ ඇයි මේක ඇති වෙන්නේ උළුවට කවලා තියෙන්නේ නිසා සිංහල බුද්ධ ආගම් කාර්යය දෙමළෙක් මරුවොත් ජාතික රට වශයෙන් වටිනාකමක් තියෙනවා සිංහලයට මොනවාට වුණොත් එහෙම බොහොම මුස්ලිම් මිනිස්සු කියනවා ආත්මයේ තියෙන මුස්ලිමයාගේ විතරයි වෙන කොච්චර ගාණක් මරුවත් මුස්ලිම් කිරීම සඳහා ඒ මිනිස්සයා කෙලින්ම දිවි ලෝකයට යනවා අවෝදන්න එපා මිනිහ. දැන් මුස්ලිම් කෙනෙකුට අත තිබ්බොත් සිළු මානවය මරුවා වගේ දෙයනාංශය සාප කරනවා. මේ කන්ඩිෂන් කරන්න හැටි. අපි தත්ත්වගත කරන හැටි ආගම් වලින්. ඉතින් ඊට පස්සේ අපි මේක හරි මේක වැරදි කියලා ඉතින් අපි දරුවන්ටත් කියලා දෙනවා මෙහෙමයි දරුවනේ මෙහෙමයි මේක රකපල්ලා. දැන් දරුවෝ කියවුවොත් මොකද්ද මේකේ තියෙන්නේ? ඒව අහන්න එන්න එපා. ඒ සම්ප්‍රදාය කැඩීමක්. අපි මේ දෙන දේ දැක්කා. අන්න ඒ වගේ නාමකරණයෙන් අපි මේ බැඳීම අටුවචාන් වහන්සේ දෙන දේ නෙවෙයි මම මේ මහයි කරන්න හදන්නේ මතු කරන්න හදන්නේ. නමුත් ඒකට පක්ෂ සාධක තියෙනවා. අපි තුගයක් බඩු දුන්නාම එක වගේම යමක් තෝරන ගතිය මිනිස්සයා හිතනවා මට ඒ කියන අධිකාරී ශක්තිය කියලා. ඒකට අපි කියන්නේ මේ ස්වයංවරය කියලා. ස්වයංවරය කියලා එකක් තියෙනවනේ ගෑන ඔක්කොම රටේ ඉන්න ගෑනුන්ලා කුමාරයාට කියනවා කැමති කෙනෙක් තෝරගන්න. දතුපාර තෝරගත්තේ. යසෝදරාවට තිබුණ අනිත් පැත්තේ. ඉතින් මේ ගොඩාක් පෙන්නලා මේ යසෝදරා කැමති කාටද කියලා බලන්න. සාමාන්‍ය ඒකලු තිරිසන් ලෝකේ තියෙන්නේ. තිරිසන් ලෝකේ මොනරා හොන්දටම පිල්ලි දහගන්න නටලා මේ ඌ මම ලස්සන නැද්ද කියලා අහනවා ගෑනු ගාඩලා. ඔයා ලස්සනයි කියපු එකත් එක්ක දෙන කැලේට යනවා ඉතරයි කරන්නේ. හැම සතාම පිරිමි සතා තමයි ලස්සන. ඌ රංගනයක් දානවා ගෑනු ඉස්සරහා. ඒක ලියලා ගයක් හදලා ඒක අඩු ගානේ මේ කණාමැදිරි පස්සපැත්තවල හරි ගෙනල්ලා ගහනවා ලයිට් පත් වෙයි. ඒ කාන්තාවක් කියලා මොනරද මොනරද දැකලා අට්ටි ලස්සනයි කියවනේ මේ ඒකට එච්චරයි ඕනේ. ඒකට අවධානය යොමු. දැන් ඒක ගෑනු කරනවා පිරමිඩ්. පොඩ්ඩක් පර වයර් මාරුලා තියෙනවා. ඉස්සර කෙරුවේ පිරමිඩ්. පිරමිඩ් කරනවා ගෑනු. අල්ලගන්න පිරිම තමයි ලස්සන සත්ත්ව ලෝකේ. ඒ ගාන උපිරි මනුෂ්‍ය ලෝකේ ගෑනි ලස්සනයි කියලා අපි එකක් හදාගෙන තියන්න <laughs> බෑ ගෑනු දන්නවා ඒකටයි කියලා. මෙතන දිගිවට ගමන් නැහැ පිට තැන් වල වගේ යන්න යන්න එපා. කෙසේ නමුත් ඒ නාමකරණයට මේ බඳුක බඳවා ගැනීම සඳහා අපි කරන ස්වභාවික වර්ණය බුදුරජාන්සේ සඳහන් කරනවා සත්ත්ව ලෝකයේ තරම් විසුතුරු ලෝකයක් මම තවත් දැකලා නැහැ. ඒ මොකද එයා පරිසරයටම හැඩ ගැහෙනවා මේ තමන්ගේ මේ ලස්සන කයයි ඥානයක් තව සතෙකුට දෙන්න. තව දෙවිතු પરම්පරාවට දෙන්න. මගේ මේ කය ඥානයක් තව කෙනෙකුට දෙන්න. ඉතින් ඒකදීව නාමකරණය තමයි තාමත් වැදගත් දෙය. දේවල් නෙවෙයි. දේවල් තිබුණට වැඩක් නැහැ. තෝරන දෙය වැදගත් වෙනවා. ලක්ෂයක් තිබ්බත් තෝරන. තෝරන දේ සහ නාමකරණ අතර විශාල ඥාතිසක් තියෙනවා. ඒ ඥාතිත්වයේ තව තුමිනිකේ තියෙන පටිකන්ත රූප සංඥාච එත්ත සාච්ඡජ්ජති ජට. ඒ ගැටෙන්නේ මොකක් එක්කද? ඒකත් එක්ක නාමකරණයක් ඇති වෙනවා. හැම දෙයක් එක්කම අපි ගැටෙන්නේ. මනාපෙන් හෝ අමනාපෙන් අපි තෝරනවා. ඒ තේරීමේ ශක්තිය අපි තුන විධායක ශක්තියක් අපි ළඟ තියෙන. ඒක තමයි පොහසත්කම කියලා කියන්නේ. ඒකට මිනිස්සු පුදුම විදිහට වියදම් කරනවා. ඉතින් ඒකෙදී මේ නාමකරණය කියලා කියන්නේ නාමයට රූපයට නතු වෙන ගතිය කියන කටුවාව ඥානানন্দ ස්වාමීන් වහන්සේ කියන ඊටදී සරල දෙයක් මේකේ තියෙන්නේ නම් කිරීම කියලා. මොකද මම මේ මගේ මත පළ කිරීමක් වශයෙන් කියන්නේ බොහෝ දෙයක් දීපු ගමන් මිනිස්සයා මුසුපු වෙනවා. එයා එකෙන් තේරීමේ අවශ්‍ය වෙනවනේ යාට. ඒ තේරීමේ අවශ්‍යතාවය විශේෂයෙන් බාර ගන්නවා. හැබැයි කිසිම මිනිසෙකුට තේරීමේ සුදුසුකම නැහැ. කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. තේරුවොත් තොරණි කාමේ. ඊට දුන්නොත් තොරණි කාමේ. ඒ නිසා බුදුජානනාංශය කියන්නේ සුඛභෝගී වෙච්ච කෙනා නිවන් දකි කිය. බුදුන් කියන්නේ කාමයට නොයන විරාගයට හරියන දේක් තමයි කැලේ කියන්නේ. ඒක කාම ගවේෂිනු කැමති වෙන්නේ නැහැ. කම්නියානි වනසේන සාමය අරඤ්‍ය කාලේ නැති කාම ගවේෂණෝ. ඉතින් බුදුරජාණන්සේ අරඤ්‍යගත වෙන්න කිව්වට ඒකේ තියෙන්නේ මේ විරාජිතා ගතිය. මිනිසෙකුට දුන්නොත් අවස්ථාව කැලීට වැඩිය ගම හොඳයි, ගමට වැඩිය නගරය හොඳයි, නගරට වැඩිය රාජධානිය හොඳයි. ඉතින් ඒ නිසා මේ දේවල් වල නංග කැලවල වල නංග වලට වැඩිය ගම් වලට නම් තියෙනවා. ගම් වලට වැඩිය රාජධානිය වල තියෙනවා. රාජධානිය වීජයක් වීජයක් ගන්න තියෙනවා. ඊට පස්සේ මේ අගනගරවල පුදුම විදිහට ඒක මැප් කරලා මගේ වාහනේ යන්නේ මෙතනින් කියලා අහසේ ඉඳලා කියනවා. තා මීටර් 100ක් ඉස්සරහින් දකුණට පාරක් තියෙන එකෙන් ඵලයන් කියනවා. ඒ තරම් ඒවා ව්‍යවස්ථාගත. ඉතින් මම ඇමරිකාව ගියාට පස්සේ මම අර පොඩි එකන කතා කරලා කිව්වා ඔයා ලංකාවට ආවොත් මේ එන්න අපි අපි ඉන්නේ නිස්සන් වනේ කියලා. ස්ට්‍රීට් නම්බර් එක මොකද්ද කියලා මම. ඌ දන්නේ ඉච්චරයි. මම කෝ රිලෙවගෙන් අහගන්නේ ඒක කියයි. <laughs> රිලා හන්දියට ඇවිල්ලා ඉස්සෙල්ලා රිලා හන්දිය වයරක දිගේ එන්න කියලා කියලා. වෙන මොනවා කියන්නද මේක මොන ස්ට්‍රීට් කියන්නේ? නගරිකට ගිහිල්ලා ඔහොම කියන්න බලන්න පුළුවන්ද කියලා කාර්යයක් හෙලවන්නද? ඒක කරේ ඉලෙක්ට්‍රික් කාර් එක. ඔක්කොම මැප් කරලා තියෙනවා. ඒ මොකද නගරෙට මිනිස්සු ඇද ගන්න ඕන. කාර් එකට මිනිස්සු ඇද ගන්න ඕන. ඉතින් ඔක්කොම නොබිලි හම්බ වෙනවා. මෙලා ඉස්සල්ලාම දාට ඊපෙරදා මේ ඉලෙක්ට්‍රික් කාර් එකක් ඇක්සිඩන්ට් එක. මේ දවස් පරිශන කරනවා ඒක ඇක්සිඩන්ට් වෙන්න බෑ. ළඟට එනකොට සෙන්සර් වැඩ කරනවා. ඉතින් මේ නාමකරණය තමයි මේ ඔක්කොම තියෙන්නේ කියලා කාටවත් තේරෙන්නේ. ඒක බුදුරජාණන්සේ කියලා දෙන්නේ සංඥාමේ අත්පත්ලාභයට ගියාට පස්සේ තමයි අපි මේ නම් කිරීමකට කඹරන જાතියක් ශිෂ්ට මිනිස්සයි කියලා කියන්නේ. වැද්දා යම් තැනක ගල්ගෙයක ඉන්නකොට සතෙක් ගෝත්‍රිකෙක් මැරුණොත් ඒ ගල ඇතෑරියා ගල්ගෙය ඇතෑරියා ගියා. ඌ ආයේ මේ බූදල්ලිය විලි ඉංගම්මයි මුකුත් නැහැ ඊගාව තියෙන තැනට ගියා. එතන ගියා එතන හිටියා. කවුරු හරි එකෙක් මරනවනේ ඒකත් ඇරියා ගියා. දැන් මේකේ බෑ. මේකේ ඒ වීදියේ ඒ ස්ට්‍රීට් එකේ ගමම වරුණත් මිනිහා ඉන්න ඕනේ. අනේ නාමකරණයෙන් තමයි අපි මත් වෙලා ඉන්නේ. ඒක තමයි ইনফরমේෂන් ටෙක්නොලොජි කියලා කියන්නේ. ඒක වැඩි වෙන්න වැඩි වෙන්න මනුස්සය පටලවගන්න. ඒ ටික නම් මේ නිවනේ නියම දේශනාවේ සෑහෙන්න විස්තර කරලා තියෙනවා. මොකද ඒක නිවනට පාවිච්චි කරන්න කොහොමද කියන එක අපි නැවත මතක් කරගනිමු කියන එක මම මේ සාකච්ඡාවේදී නැවත නැවත මේ හයිලයිට් කරලා පෙන්නනවා. අපි තව ටිකක් යන් ඉස්සරහට. අත්වශයෙන්ම මේක පටලැවිල්ලක්. එහෙම නැත්නම් මෙලුමක්. එහෙම නැත්නම් අවුලක් හැටියට බුදු පියාණන් වහන්සේ වදාළේ මේ නිසයි. මේ නාමයේ තිබෙනවා ලෝකයා අවිද්‍යාව කරා ගෙන යන ස්වභාවයක්. අවිද්‍යාව සැඟවිලා තිබෙන්නේ මේ නාම පද තුලයි. එතකොට මේවායින් මිදීමේ මාර්ගයයි මේ විදර්ශනා මාර්ගය. ඒක නිසා තමයි අර කුඩා දරුවා වගේ, ලෙඩා වගේ සති සම්පජඤ්ඤයෙන් තමන්ගේ ඉරියව් පැවැත්වීම ආදීන් බොහොම දුකසේ අර නාම රූප ධර්ම මතු කරගන්නේ. නමුත් වෙනස තිබෙන්නේ ඒ විදිහේ ඒ ලෙඩා වගේ හිටියට ඇත්ත වශයෙන්ම නිරෝගී වෙන්න ගන්න නිරෝගී වෙන්න ගන්න උත්සාහයක්. කුඩා දරුවා වගේ නොදන්නවා වගේ හිටියට ඇත්ත වශයෙන්ම බහ තෝරන්න දන්නවා. ඉතින් මේ මේ කියන මේ බහ තෝරන්න දන්නවා කියන එක කුඩා දරුවා කියන යෝගාවචර කියන්නේ සාමාන්‍යයෙන් ආධුනික මනසක් ඇති කරන ඉන ඔක්කොම දිහා බලාගෙන ඉන්න. නම් කරන්න යන්නත් එපා, තෝරන්න යන්නත් එපා. නම් කිරීමෙන් තේරීමේ අපි කර්ම චක්‍රයට අහු වෙනවා. අපි අපි මේ කියන්නේ මායයට අහු වෙනවා කියලා කියත. ඒක තමයි ඔය කියන්නේ. ඒකට අපිට එහෙම වුණාට ඇතුලෙන් බහතෝරන්න දන්නවයි කියන එක මහා ගැඹුරක්. මේ මේ ඔක්කොම ඉස්සරහට පත් වෙනකොට කිය හොඳ නරක දැනගෙන හොඳ නරක තෝරන්න තු වෙන එකයි මේ කියන්නේ. ඒකට මේ හොඳ නරක දන්නේ කොහොමද? ඥානගතව එකක්ද කර්මානුරූපගත එකක්ද තීර්ෂණටත් තියෙන එකක්ද යක්ෂයටත් තියෙන එකක්ද ප්‍රේතයටත් තියෙන නැත්නම් මනුස්සයාට විතරක් තියෙන එකක්ද එහෙම නැත්නම් මේ ජීවිතේ නිවන් දකින පස්චිම භවිකයට විතරක් තියෙන එකක්ද කියන එක බරපතල ප්‍රශ්නයක් බව ස්ථාන වෛද්‍ය විද්‍යාව විද්‍යාව කියනවා. ඒගොල්ලෝ උදාහරණයක් දෙනවා බොහොම ගැළපෙන නිදර්ශනයක්. දැන් බටහිරට මේ සතිය කියන එක භාවනා කියන එක ගිලා අවුරුදු 30ක් 40ක් වෙනවා. ඉතින් ඒකෙත් අර හරියට වැඩ කරන ඒ කියන්නේ හේදකමට වැඩිය වේදකමට වැඩිය හේදකම ගැලලා ඉන්නට පුළුවන් තරම් ඒක අදුම විලකින් වේදං මේ කියන්නේ තද බල සල්ලි ගන්න නැතුව කරන්න හදනවා. සමහර වෙලාවට සල්ලි වලට විකුණනවා. ඉතින් දෙකම යනවා මේ දවස්වල බටහිරේ. විශේෂයෙන්ම යන්නේ සල්ලි වලට විකුණන එක. ඒ සල්ලි වලට විකුණන්නේ නැති කියලා මම හිතන මිනිස්සෙක් කතා කරලා කියනවා මේ සියලුම රෝග වලට සුවය දෙන මේ සතිය මේ සියලුම රෝග වලට සුවය දෙන මේ භාවනාව මෙච්චර මිනිස්සුන්ට නොමිල දෙන්න හැදුවට ඇයි ගන්න නැත්තේ කියලා. ඇයි ගන්න නැත්තේ? මේ ඔක්කොම පෙන්වන්න හදනවා රිසර්ච් පේපර්ස් වලින් මේ කරපු කට්ටියයි ගුරුවරුයි කියන මේක හොඳයි ගන්න නැහැ. මොකද හේතුව? එයාගේ ඥානගතව එයා කාමෙටම යදින්නේ අර නික්ලිෂි දෙයකට මේකෙන් මේ විරාජිත භාවය දෙන්න හදනකොට ඒකට එපා වෙන ගතියක් තියෙනවා. තව කට්ටියක් ඉන්නවා කතෝලික ආගමේ ඉපදුනත් බුද්ධ ධර්ම කියලා කිව්වට ගණන් ගන්න එපා සත්‍ය කියලා දැනගත්තා නම් ටක් ගාලා ආවා පැවිදි වුණා කෙලින්ම භාවනාවට බැස්සා. කොහොමද මේක වෙන්නේ? මේ හරි දේ, නිර්වෘල් දේ, සරල දේ දුන්නාම ඒකම අහුලන. පට පරියෙකට ගලුයි මින්ගටයි වතු කලවම් කළා ගැහුවට පරිය කවදාකවත් ගල්ලේ කටේකට ගහන්නේ නැහැ නේ. ඒක ගහන්නේ මුං ඇටේටම. අන්න ඒ වගේ කරන පිරිසක් ඉන්නවා. ඒක හැමදාම සුළුතරේ. ඒක හොඳට මතක තියාගන්න බෞද්ධ රාජ්‍ය හදන්න නෙවෙයි මේ කතා කරන්න කරන්න බෑ. මේ මේ දිනුනට පස්සේ හරි දේ හරි දේ බව තෝරන්න බහ තෝරන්න දන්නවා කියලා ඥානන්ද හඳුරු සඳහන් කළා තියෙනවා. ඒකේ විද්‍යාලෝකයේ භාවනා වැඩිම කරපු විද්‍යාඥයෝ දන්නවා. අපි ගියේ විද්‍යාවට මට වැරදිලා වගේ කවුදෝ කිව්වා මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා මම කියලා භාවනා කරලා බැලුවා මේක තනිකර මායාවක් වගේ පේන්නේ ඒකට මට පුදුම ඇලිල්ලක් ඇල්ලුවා ඊට පස්සේ මේ රිසර්ච් ටික ඔක්කොම පෙළ ගැහුණා මම අද මෙතන ඉන්නේ මම මේ මොකක්වත් මේ භාවනා කරන නිසා. ඒ මනුස්සයා මේ ගෙදර උණු කරන්න හදලා තියෙන උදුන තියෙන දර උදුන දැන් ඒක පාවිච්චි කරන්නේ නැහැ. ඒතර උඩින් බුදු පිළිමයක් යන හැමදාම පැයක් භාවනා කරන මේ টপ ක්ලාස් විද්‍යාඥයෙක්. ඔය කියන අවුරුදු 40 මම භාවනා කරලා තියෙනවා. අඩු ගානේ පැයක්. මට මේ සතිය කියනකොට පට්ට ගන්නකොට අහු වෙනවා. මම බලනවා මගේ මුළු ජීවිතේම මේක දන්න ක්‍රමයට කියලා ගන්නෑ. එයි. එයා දන්නවා කාමෙත් දන්නවා නිකාමයක් දන්නවා රාජ්‍යත් රජ්‍යනියක් දන්නවා විරාජ්‍යයක් දන්නවා විරජ්‍යනේට යන්නේ ඒක තීන්දුවයි මේ ළඟදී ආපු හම්දුර කියනවා ඒ ලොකු හම්දුර කියනලු නිවන කියනකොට පුදුම බයක් එනවායි කිය. අයියෝ මේ ඔක්කොම සාරින් වෙනවා. ඊවන්සට ඒ දැනීමෙන්ම මේක ගියොත් මොකක්වත් වෙන්නේ නැහැ නිවනට යන්න පුළුවන් ගැටුමක් නැතුව යන්න පුළුවන් කියන එක දැනුම නිසාම අර කාමයට බැඳෙනවා. දන්නවා. ඒක තමයි හොඳට තේරෙනවා. ඔය අනිත්‍යනුපස්සනාව කියන ලොකු සාංශකේ මේ සත්‍යානුපස්සන පොතේ ඒකේ ලියලා තියෙනවා බුදුචානන්සේ ධර්මදේශන වල බමුණෙකුට හොඳටම තේරෙනවලු අනිත්‍යයි කියලා. ඒක හොඳ දැනුම තියෙන කෙනෙක් නේ. මෙයාට ඉහිලුන් නැතුව කියන්නේ. දුවන ගිහලා ලොකු පුතා බදාගෙන යනවලු අනේ පුතේ සියල්ලම අනිත්‍යයි කියලා මිනිහට හිටපු එකම නිත්‍ය සංඥාව පුතා. බදාගෙන ඇඬවලු බුදුජානසී කියන දේ ඇත්තක් තියෙනවා මම Hindu අනිත්‍යයි මිනිහට ඒක විශාල මේ ඉච්ඡා වංගත්තයක් ජර පුතා බදාන අඬනවා ඒක තේරෙනවා මිනිහට හැබැයි ඒකෙන් අයින් වෙන්න තේරෙන්නේ ඒකට යන්න නෙවෙයි දැන් පස්චිම භවිකයට ඒක තේරිච්චාමේ අටක් ගාලා කාන්දමට යකට ගහලා හදනවා වගේ ආ දන්නවා කොච්චර කායත කීකියක් බුදුහාමුදුරුවෝ අවුරුදු 2600 කිව්වත් මට තේරෙනවා නිසා මේ බහ තෝරන්න වගේ හිතියට බහ තේරෙන හැම කෙනාටම. ඔක්කොම කරන්නේ චපලකම. ඔක්කොම කරන්නේ වංචාව. ඉතින් මේ බණ කියවන නිසා සාකච්ඡාවේ මේ චපලකම අතහැරලා විජු වෙයිද? සරල වෙයිද? අහිංසක වෙයිද? නිහතමානී වෙයිද කියන එක ලুকু බලාපොරොත්තු තියන්න එපා. ලুকু බලාපොරොත්තු තියන්න එපා. එහෙම බෑ. මොකද මිනිස්සු හිත දඩි කරගෙන ඉන්නේ. මම කොහොම කරුවා කියන්නේ නැහැ. මම සත්‍ය දන්නවා මේ යන්නේ අසත්‍ය බව දන්නවා. යන්නේ නරකටත් බව දන්නවා අතාරින්නේ නැහැ. පුළුවන් නම් අතාරවපන්. කාටද ඕනකමක් තියෙන අතාරින්න බුදුහාමුදුරුවෝ තියෙන දෝනකමක්. දෙදිසේ අම්මා මුත්තා කිව්වා සත්‍යෙත් නම් යන්නේ නැහැ. මේකේ වැසීම සාපේ තියෙන බෞද්ධය අතරේ. මොකද බෞද්ධට ඇත්ත තියාගෙන අනිත් විශ්ව අල්ලගෙන ඉන්නවා එහෙසර නැතිකම නිසා ඒ නිසා 77 මට ධම්මික ආමසුකත් උපේ જાතිය විතර ආධ්‍යාත්මික සුඛෝභෝගීකමෙන් පාරිභෝගිකත්වයෙන් පිරිච්ච જાතියක් ලෝකෙම නැහැ කියලා. මෙච්චර ලස්සන සරල තත්ත්වතාවයක් තියදී තුපි බටහිර පිටිපස්සේ ගොම්පස අල්ලාලා ඒක පිටිපස්සේ යනවා. තේරෙන්නේ නැහැ කියලා චෝදනා කරන්න පුළුවන් බබා උක්කුන්නා. බබා උක්කුන්නේ කාටත් තේරෙනවා. ඒක ක්වොන්ටම් ෆිසික්ස් වල කියනවා potential wise possibility wise we are equal කියලා. අපි ඔක්කොට සමාන අවස්ථාවක් තියෙනවා. අපි දැනගෙන දේශයටත් පාසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. වයසට යන්න යන්න ඕක වැඩි. පොඩි ළමයා නම් දන්නවා, දන්නේ නැති බව දන්නවා, ඌටක් ගාලා කියනවා මේමයි. ඌට ඉච්ච නිදහස කරුණු කියන්න දෙන්නේ නැහැ. ඌදි මෝඩකම කියනවා. උගත්කම, බෝසත්කම, ජලපුලුවන් කාර්ක වැඩි වෙන්න වැඩි වෙන මේ බහ තෝරන්න හැම කෙනාටම දන්නවා කිසිම කෙනෙක් ඒ නිසා තව කෙනෙකුට වැඩි උසස් නැහැ. හැම කෙනාටම මේ කියන දේ තේරෙනවා. ඕන් නැතිකම තියෙනවා. ඕන් නැති වෙනකොට එයාට වෙන හිත යොදන්න ගොඩාක් විනෝදාංශ හදාගෙන ඉන්නවා. ගොඩාක් සූස්තිය ආතල් එක ඔය කීක වචන තියෙන්නේ සෝබනේ. ඒ සෝබනේ ටික තමයි මම කර කර ජීවත් වෙන්නේ. මොකද සත්‍ය කියන එක විරාජිතයි. ඉතින් ඒක දැනෙන දැනෙන නැති කෙනෙක් නෑ. භාවනා කරනකොට එපා වීම නැති වෙච්ච නැති කෙනෙක් මං හිතන්නේ. භාවනා කරද්දී නොකරුවා එකත් එක තියෙනවා. ඒක දෙන්නේ නැහැ එන්ට භාවනා. ඒක තමයි භාවනා මාර්ගය. ඒක තමයි ජීවණු කියලා තේරුම් කරලා දෙන්නේ. කොච්චර භාවනා කරත් කොච්චර කමටහන් සුද්ධ කරන්න ඕනේ. ඒ නිසා අපි හම්බ කරපු හැමදේම නිවනට බාධායි. අපිට හරි ගිය හැම එකක්ම වැරදිලා. අපි ඇත්ත කියලා හිතන්නේ හැම දෙයක්ම බොරු. ඒ නිසා අපිට වෙලා තියෙන වැඩි පඬිතකම නිසා මේ කාටවත් බහ තෝරනවා, බහ තේරෙනවා. තේරෙද්දි එයා එහා පැත්තට යනවා. ඒකට කවදාකවත් දොස් කියන්නේ නැහැ. දොස් කිව්වොත් අපි දොස් කියන්නේ අපේ අතීතයට. අතීතයටත් අපි මේක තිබිලා තියෙනවා. මේ අපේ පස්සේදී ස්වාමීන් දැක්කට පස්සේ කෝලිත උපතිස්ස ළඟට ගිහිල්ලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ නම් බොහොම පිරිසිදු ජීවත් වෙනවා බොහොම ලස්සන ඉඳුරන් සහිත ජීවත් වෙනවා මටත් කියලා දෙන්න ඕක. කවුද වහන්සේ ගුරුන් වහන්සේ? කවුද වහන්සේ මොකද්ද ධර්ම කියලා මම දන්නේ නැහැ මම අලුත් කෙනෙක්. මම පැවිද්දට අලුත් ඒ නිසා මට කියන්න තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියන්න මම දහසක් නැයින් තේරුම් ගන්නවා කියලා. හැම කෙනෙක්ම උපතිසලා තමයි. හැම කෙනෙකුටම තේරුම් ගන්න පුළුවන්. තේරුම් අරගත්තට හරියටම තේරුම් ඕන දේ අරගෙන ඒක විසි කරලා ලෙල්ල කරනවා. එච්චරයි පුතඥ කියන්නේ. පුතඥේ ඊටාම ලස්සන ලෙල්ල කාලා ඒ මදේ අතහැරීම පිළිබඳව සලෝක 100 හිතගෙන කියනවා. අන්ති නිලපඩක දර්ශනය වගේ. ඇයි මම මේ හොඳ විසි කෙරුවේ? ඇයි මම මේ නරක කියන්නේ කියලා. ওই පොත්වල තියෙන හරියක් තියෙන්නේ ඒ හොඳ විසි කරලා මදේ ගොබේ විසි කරලා අර ලෙල්ල හොඳයි කියන්න කියපු සලෝග තමයි පොවයි කියන්නේ. ඒ නිසා ඒව නොදකින් ඔපතන් නොදෝම කියන්නේ. භාවනා කරන මනුස්සයා දන්නවා ඕක තීරුම් කරගන්න ඔච්චර බයිලවන්නේ නැහැ හොඳ නරක දෙක තේරුම් ගන්න බුදුරජාණන්සේ කාලාම සූත්‍රය මොකද්ද කියන්නේ කියලා බලන්න ඒ මිනිසුගේ নানা ආකාර ප්‍රශ්න වල බුදුරජාණන්සේ කියන ඇත්ත ඇත්ත එකක්වත් පිළිගන්නේ නැහැ සතෙක් මරන්නේ හොඳද නැත්නම් උඹ මරන්නේ හොඳද නැහැ ඇයි මම ඉන්න කැමති එන සතෙක් මරන්නේ හොඳ නැහැ එච්චරයි. ඒක තේරෙනවනේ. ඔක කියලා දෙන්න ඕනද මං? සත්‍ය මරන්න බා. සුද්ධ තීකයල් අහුවෙලා නැහැ. සුද්ධ කියන්නේ අරකට එපා කිව්වා, මේකට එපා කිව්වා, මේකට එපා කිව්වා, මේකට එපා කිව්වා. කාලාම සුත්තේ මුල් කෑල්ල අරගෙන chart for free thinking කියලා අහස් කුරුපත්තු කරනවා. බයියට කියලා තියෙනවා. ඊට පස්සේ සූත්‍රේ පල්ලෑ කියලා සත්තු වන්නේ හොඳ දෙයක් උ. ඒ කෑල්ල සුද්ධට අහුවෙන්නේ නැහැ. මොකද ඒකටත් බොක්කේ ඉන්නේ සත්තු. උන් කෑ ගහනවා. මරාණ කාගෙන හැදියන් කියන පෙරේතයෝ කොහෙද කරුණා සීතල හදයක් තියෙන්නේ එනිසා අරකට එපා මේකත් එපා කියන කාලාම සූත්‍රේ කාලා ජනසික අන්තිමට වෙන්න මේක තේරෙන්නේ උඹට හතෙක් මන්න කැමති උඹ කරන්න කැමති නෑ දැන් මේ වස්තු හොරකම් කරන්න උඹ කැමති නෑ එහෙනම් අනුංග හොරකම්කට ඌ කැමතිද නෑ එහෙනම් කරන්න එපා උඹ කාමවස්තු කවුරු වරදල් පාවිච්චි උඹ කැමතිද නෑ උඹ කාමවස්තු පාවිච්චි කරද්දී කොට ඒ මනසයිත් කර කැමති නෑ කරන්න එපා ඒ බා තේරෙනවනේ කාගෙන්ද කාලාම සුකට්ටියේ බුදුජානන්සේගෙන් ගිහිල්ලා අහන්නේ බුදුන්සේට මේක තේරෙනවද කියලා. උන්ට කියවල බලන්න අපන්නක සූත්‍රය. මිස්කින හැම කෙනාටම තේරෙනවා. දැක දැක දන දන සත්‍ය වහගෙන මේ අර නහයි මෙහෙම අල්ලන්න පුළුවන්ක බුදු මෙහෙම කළා දාන්න අල්ලන්න බෑනේ කියලා කෑ ගන්න. මෙහෙම අල්ලපන් ඔය කෙලින් දෙන්න දිනනවා. මහා තේරුණාට කතා කරන ගැන තේරෙන්නේ නැහැ වාගේ. ඉතින් ඒ ඒ කෙනාට බණේ වටනකමක් තියෙනවා. එයාට තේරෙනවා අපි manussත්ව ප්‍රතිලාභයේම හොඳ නරක තේරුම් ගන්න ආත්මය. ඒකට බුදු කෙනෙක් එන්න ඕනේ නැහැ. ඒකට උසාවිය ඕනේ නැහැ. ඒකට මේ මොනවාද මේ ඉරේ දාන්න ඉතින් දාන්න ඕනේ නැහැ. මනුස්සයර තේරෙනවා. ඒක තේරුම් ගන්නකම Tamandම තේරෙනවා. Taman එකේ හික්මනවා කියන තැනට යනවනම් එයාට මේ නාම රූප කියන ධර්ම වල වටිනාකම මේ ලෝකේ ගොඩාක් තියෙදි මම ඒක කොටසක් මගේ බුද්ධලි කියලා අල්ලන්නේ. ඒකට මැරෙන හැටි, ඒකට නඩු කියන හැටි තේරෙන පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේ බහ තේරෙනවා. මේකේ කියලා මේක ලියලා තියෙන්නේ ඇත්ත වගේ හිටියට ඇත්ත වශයෙන්ම බහ තෝරන්න දන්නවා. කිසිම කෙනෙක් අව탁සේරු කරන්න එපා. ඒගොල්ලන්ට නාම රූප තේරෙන්නේ නැහැ. ඒකට පච්චය පරිග්‍රහ ඥාන තේරෙන්නේ නැහැ. ඒකට සංකාර රූපේකාව තේරෙන්නේ නැහැ. ඒකට දිබ්බ මේ උද්‍යප්පේ තේරෙන්නේ නැත්නම් තේරෙන ඔක්කොම තේරිලා තියෙනවා. ඒ නිසා කියන ඔක්කොම නිකන් දැකලා තියෙනවා. කවුරුත් පිළිගන්නේ නැවති නෑ. කවුරු කියන්නේ යොන් දගේ පාට රැස් වී දෙන පටන් ගන්නේ අඩි 18ක් වෙලා එහෙම වෙයි අන්න එදා එනකම් බලන්න ඉන්නවා. මේ නිවන මේ Taman ළඟ තියෙනවා තේරිලා දැන්නම තියෙන කියන එක නෑ නෑ ඒක බැම්ම බෑ ඒකට මෛත්‍රී බුදුහමරවත් වෙනකන් ඉන්න ඕනේ දසපාරමිතා වෙනකන් තියලා කියනවා මේ ඥාන දහමරෝ කියපු එකක් නෙවෙයි මේක කියවිච්ච එකක් ආයතන කී වාක්‍ය කියන්නේ මුලින්දලා ඒ නිසා තමයි අර කුඩා දරුවෝ වගේ ඒක නිසා තමයි අර කුඩා දරුවා වගේ, ලෙඩා වගේ සති සම්පජඤ්ඤයෙන් තමන්ගේ ඉරියව් පැවැත්වීම ආදීන් බොහොම දුකසේ අර නාම රූප ධර්ම මතු කරගන්නේ. නමුත් වෙනස තිබෙන්නේ ඒ විදිහේ ඒ ලෙඩා වගේ හිටියට ඇත්ත වශයෙන්ම නිරෝගී වෙන්න ගන්න උත්සාහයක්. කුඩා දරුවා වගේ නොදන්නවා වගේ හිටියට ඇත්ත වශයෙන්ම බහ තෝරන්න දන්නවා. නිසා හැම කෙනාටම හැකින් දැනීම එක සමානමයි. ඒකයි මනුස්සකම. ඒක අපි ඔක්කොම එකම මනසෙන් වැඩ කරන්නේ. අපි අර කය වශයෙන් අපි එක নানা ආකාර උපක්‍රම කරනවා අපේ දේවල් ලබා ගන්න. මොකද එක කයෙන් අපි ජීවත් වෙනවා හැම කෙනාම 100%ක් අදහන්න පුළුවන්. විශේෂයෙන්ම සමග්ගාණන් තපෝසුකෝ භවනා කරන අයගේ සමගිය මේ ඔක්කොම හැම කෙනෙක්ව අදහන්න පුළුවන් කට්ටිය කිව්වොත් මට නිදාසේ ජීවත් වෙනකොට හංගලා ජීවත් වෙන කරන් දැක් නෑ වැරදිමාව හංගන්න දෙයක්වත් නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න කාටවත් උගන්වන්න දෙයක් නෑ මේකට. හැම කෙනාම දන්නවා හැම කෙනාම වසන් කරගෙන ජීවත් වෙන්නේ. ඒ තමන්ගේ අර පටු පරමාර්ථ ඉෂ්ට කර ගැනීමේ පුද්ගලික න්‍යාය පත්‍රයක් නිසා. කරුණාගලික හෙලි කරන්නේ. මේ මොකද මොකද්ද මම මේ හංගල ගෙනියන්න හදන්නේ ඌ ළඟත් එකක් තියෙනවා ඌ මගේ එක නෙවෙයි ඌ වෙන එකක් ගන්න මොකද දෙන්නගම තියෙන එකමයි අන්න ඒම කරන අයට අපි සබ්‍රක්‍මචාරින් වහන්සලා කියනවා ඒ ඇති ඥානන්ද සාංශය අපිට වටිනා සබ්‍රක්‍මචාරින් වහන්සේනම උන්වහන්සේ කෙලින්ම කියනවා අපි දන්න විදිහට ඉතාම උසස් නොමලයක් තුන ගියාගෙන අපි ඔක්කොටම බහතේ වෙනවා. ඒක ඥානසාරතික කාරණාව නෙවෙයි. හරියට මේ අදාළ කෙනාට අනේ මිටේට දක්ව ගන්න විතරයි මෙතන කරන්නේ. ඒ නිසා කවුරුවක්වත් තව තක්සේරු කරන්න එපා. මට නාම රූප තේරෙන්නේ නැහැ. මට පාළි තේරෙන්නේ නැහැ. මට බණ තේරෙන්නේ නැහැ. මං ඥාන ගාමරු දැකලා නැහැ. ඥාන ගාම සංසය දැකලා නැහැ. බුදුහාමර දැකන්න ඉන්නේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. manussත්ත්ව ප්‍රතිලාභය තුළ පැකේජ් එක තියෙනවා. අපි මෙතනින් නැත කරමු. දැන් එහෙනම් සටහන බලමු. අපි තුන්වෙනි කියලා ඒක පොතක් වෙන් කරලම තියාගෙන ඉන්න මේ ඒ පොතේ මේකම සටහන් දාන්න. එතකොට අපිට මේ පොත ඒකටම වෙන් කරත හැකි මෙන්න මෙතන. අපි එමනම් මේ ධර්ම සාකච්ඡාවක නිමාවේ ඊත්තාවතාකාදී ගාථා සජ්ජහනා කිරීමේ සම්ප්‍රදාන කුල නිමාව සටහන් කරමු. ඉත්තාවතාච මම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු ඉත්තාවතාච මම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා ඉත්තාවතාච මම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ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 ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු යාව නිපාන පත්‍ත්‍යා සාදු සාදු සාදු